අවස්ථයි අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාව ආරම්භය ලබා ගැනීමට සිළුප දනාම tempත් වෙලා සාදුකාරය පාතු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ අසප්පුරිසෝ ඥාතෝ හෝති අසස්සි සෝ ඉති පටිසංචික්කති අහං කෝමි ඥාතෝ යසස්සි ඉදී පනඤ්ඤේ භික්ඛු අපඤ්ඤතා අප්පේ සෝ අප්පේ සේකතං සෝතේන ඥාතත්තේන අත්තානොක්ඛංසේති පරං මම්බේති අයං භික්කවේ අසප්පුරිස ධම්මෝ තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි ඉස්සරහින් තියාගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ඡ ශ්‍රී මුඛ පාඨය මේකත් උපුටා ගන්න ලද්දේ උද්දృత කරන ලද්දේ ඒ සප්පුරුෂ සූත්‍රය. අපි මේ දවස් කීපෙම මේ සප්පුරුෂ සූත්‍රය තමයි ඉදිරියෙන් තියාගෙන මේ ධර්ම දේශනාවන් සඳහා මාතෘකා සපයා ගත්තේ. මේ හැම පාඩයකම වගේ සර්වචන් වහන්සේ ඉසලා අසප්පුරුෂ ධර්මයේ පෙන්නලා එයින් සප්පුරුෂ ධර්මයක් හොවා දක්වනවා. සත්පුරුෂ ධර්මයක් කැපී පෙනෙන සලස්සනවා. ඉතින් මේ මෙතෙක් කල් අපි කියපු කොටස් කුල උච්ච කුල මහා කුල මහා භෝග කුල ආදී වශයෙන් දක්වන විදිහට තමන්ගේ පෞල් පසු පදනම පෞල් පසුවීම අනුව සමහරු කුලවන්ත කමින් ධනවන්ත කමින් විශාල කමින් මේ පෞලේ වටිනාකම සලකලා පැවිදි වුණාට පස්සෙත් වෙන විදිහට කියන උසස් කුලයකින් මහා කුලයකින් බොහෝව තියෙන කුලයකින් විශාල කුලයකින් පැවිදි වෙලා පැවිදි වුණාට පස්සෙත් ඒ කුලවන්තකම මහා පවුලේ ගතිය ධනවන්තකම සලකලා මම යමක් කකක් ඇති පවුලකින් ආපු කෙනෙක් කුලවන්ත පවුලකින් ආපු කෙනෙක් මේ අනික් පැවිද්දෝ එහෙම නෙවෙයි ඒ අය මං වාගේ ලොකු අබිනිෂ්ක්‍මණය කරපු やつෝ නෙවෙයි ඒ やつෝ උසස් කුලවල මහා කුලවල මහා භෝග සම්පත්තියෙන් වල ආපු නෙවෙයි උලාර කුලවල ඇත්තෝ නෙවෙයි කියලා තමන් උසස් කරලා අනුපහත් කරන ගතිය මේ තාකල් ඒ සූත්‍රයේ පෙන්නලා අද කියන එක ඉති ටිකක් වෙනස් වගේ පෞද්ගලික ලක්ෂණයක් සර්වචනසේ පෙන්නනවා උනිත පරම්පිකවේ අසප්පුරුෂෝ ඥාතෝ හෝති අසස්සි ඒ පුද්ගලයා ජනප්‍රිය පුද්ගලෙක් බොහෝ දෙනා දන්න කියන ජනප්‍රිය පුද්ගලයෙක් යසස්සී කියලා කියන්නේ බොහෝ පිටිස් ඇති කෙනෙක්. ඉතින් එහෙම සමාජයේ ඊටම ජනප්‍රිය කෙනෙක් යසස් පිරිවර ඇති කෙනෙක් ප්‍රවිධ වෙනවයි කිව්වහම ඇත්තට මේක ශාසනයට ආඩම්බරයක්. ඒ වගේම ලෝකයට ආදර්ශයක්. ඒ නිසා අපිට ඒකේ අසත්පුරුෂකම පේන්නේ නැහැ. නමුත් ඒ සියුම්ව සැඟවිලා තියෙන ඒ අසත්පුරුෂ ගතිය ਸਰවචනanse පෙන්වන්නේ ඒ පුද්ගලයාගේ ඇති ප්‍රසිද්ධියත් නෙවෙයි සෙනග ගොඩක් ඉන්න කමෙත් නෙවෙයි ආයේ කල්පනා ක්‍රමය. එයා හිතන හැටි, එයාගේ දෘෂ්ටිය, එයාගේ මානසිකාර ක්‍රමය මෙන්න මේ වුණොත්, මේ ආකාර වුණොත් ඒක අසපුරුෂ ධර්මයක්. කොහොමද මෙයා කල්පනා කරනවා මම ඇවිල්ලා බොහෝ ප්‍රසිද්ධ කෙනෙක්, බොහොම සෙනග ඇති කෙනෙක්. විශාල බෝ පිරිස් ඇති කෙනෙක් ජනප්‍රිය කෙනෙක් ඉතේ පනඤ්ඤේ බෙකු අපඤ්ඤතා මේ අනික් කට්ටිය නිකන් සාමාන්‍ය කට්ටියක ප්‍රසිද්ධ නෙවෙයි අපස්සේකතා එයා ඒ අත්තන්ට ਵਿਚාර සෙනගත් නැහැ ඒගොල්ලෝ ජනප්‍රිය නැති මුළු ගැන්මිච්ච කොංගණිච්ච ඇත්තෝ මේ නිසා තමන්ගේ අර ප්‍රසිද්ධතාවයේ අනුව එහෙම නැත්නම් තමන්ට ගොඩක් පිටිසේ ඉන්නකම අනුව මම පැවිද්දන් අතර උසස් අනික් අය පැවිද්දන් අතර නීචයි පහත් කියලා ඒ ඥාත తত্ত্বය එතන යසස්සී తত্ত্বය ඉස්මතු කරගෙන තමන් උසස් කළ සලකනවා අනුන් පහත් කළ සලකනවා නම් මේකත් අසත්පුරුෂ ධර්මයක් කියලා ඒ පුද්ගලයා පැවිද්දෙක් වුණත් ප්‍රසිද්ධ කෙනෙක් වුණත් සරුවචනාංශේ චෝදනා කරනවා. ඒක නිසා එහෙම තැනකින් ඇවිල්ලා පැවිදි වෙනකොට සලකන ගතිය සමාජයේ තිබුණට ඒ පුද්ගලයාට ඒ ප්‍රසිද්ධතම සහ පිරිසතිකම පැවිදි ජීවිතයේ සහ භාවනා ජීවිතයේ සහ නිවන් දැක්මට බාධා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා ලෝකයා පිරිසට බය නිසා ජනප්‍රියතාවයට බය නිසා මේ පුද්ගලයා උසස් කළ සැලකුවාට සරුවචනාංශේ මේ වගේ දේවල් වලට බය කෙනෙක් නෙවෙයි. එහෙව් ප්‍රසිද්ධ කෙනෙකුට වුණත් එහෙව් පිරිස ඇති කෙනෙකුට වුණත් කෙලින්ම වුණටම කියන අසප්පුසයි කිය. ඒක නිසා අපි සාමාන්‍ය සලකන භව සම්පatti මෙවුවා. අපි සාමාන්‍ය ලක්න උපදී සම්පatti මෙවුවා. පෙරපින පෙරපින නිසායි එවැනි කෙනෙක් ජනප්‍රිය වෙන්නේ විදිහට පිරිස ගොඩක් ඉන්නේ පැවිදි වෙන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ පුද්ගලයා කෙරේ අනුකම්පාවෙන් ਸਰවචනස කියන ඔබ අසත්පුරුෂයි කියන. ඔබ කලකන්‍යා. ඒක නිසා ඒ කෙනාට සිද්ධ වෙනවා නැත්නම් එයාට බඳින අයට සිද්ධ වෙනවා බුදුජානනාංශයේ මොන වගේ පසුබිමක ඉඳගෙනද මේ වගේ පැවිද්දෙකුට උනත් අසත්පුරුෂයි කියන්නේ කියලා. ඒ දැන ගැනීම සඳහායි ਸਰවචනස කියන්නේ යා ඒ ප්‍රසිද්ධ භාවය මුල් කරගෙන පිරිස ඉන්න බව මුල් කරගෙන අනුන් පහත් කළ සලකනවා නම් තමන් උසස් කළ සලකන උසස් කළ සලකනවා නම් අනේ ධර්මයේ අසපුරුෂ ධර්මයේ තියෙන තාක්කල් එයා හොඳ ආදර්ශයක් දෙන කෙනෙක් නෙවෙයි. ඒ වගේම යාට ශාසනික දියුණුවක් ගන්න බෑ. යන යන තැන ප්‍රශ්න ඇති කර ගන්න. ඉතින් මේ විදිහට අසපුරුෂ ධර්මයේ පෙන්නලා මේ ඥාතත්වයේ මත යශස්සී තත්වයේ මතින් සත්පුරුෂ ධර්මයක් මතු කරලා පෙන්නනවා ඊගාව කොටසේ සත්පුරුෂෝචකෝ භික්ඛවේ इति පරිසංචික්කති සත්පුරුෂෙක් මේ ශාසනයට ආවට පස්සේ පැවිද්දෙක් වශයෙන් හෝ පූර්ණ කාලීන යෝගාවචරයෙක් වශයෙන් ඒකේන කල්පනා කරනවා මේ ජනප්‍රිය පුද්ගලයෙක් වුණාට ගාක් සෙනක කෙනෙක් වුණාට ඒ ජනප්‍රිය වෙච්ච පළියට ගොඩාක් සෙනග ඉන්න පළියට යා ලෝභය අඩු කෙනෙක් වෙන්න බෑ. වෙන්නෙම නැහැ. ද්වේෂය අඩු කෙනෙක් වෙන්නෙම නැහැ. මෝහය අඩු කෙනෙක් වෙන්නෙම නැහැ. ඒ නිසා යා ජනප්‍රිය වීම නිසාම බොහෝ සෙනඟ පිරිවර වට කරගෙන හිට පමණින්ම ලෝභ ධර්ම අතින්, ද්වේෂ ධර්ම අතින්, මෝහ ධර්ම අතින් කැපිපෙන කෙනෙක් නොවෙන්න ඉඩ තියෙනවා. එච්චරම ප්‍රසිද්ධ නැති වුණත් එච්චරම සෙනඟ වට කරගෙන පිරිසක් නැති වුණත් යම් කිසි කෙනෙක් මේ ලබාවු පැවිද්ද නැත්නම් ලබාවු පැවිද්දේ ලාංඡනයේ වශයෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යෙදෙනවනම් සාමීචි ප්‍රතිපන්න වෙනවනම් අනුධම්මචාරී වෙනවනම් ඒකේනා වැඳුම් පිදුම් ලබනවා ඒකේනා ප්‍රශංසාවට ලක් වෙනවා සත්පුරුෂයන් අතර ඒ වගේම යාට ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නිසා සාමීච ප්‍රතිපත්තිය නිසා අනුධම්මචාරීකම නිසා බලාපොරොත්තු වෙන අත්‍ය සිද්ධ වෙනවා. යාට ඒ පැවිද්දේ ප්‍රතිපල ශ්‍රමණ ඵල ලැබෙනවා. යෝගාවචර කුණත් යෝගාවචර ඵල ලැබෙනවා. ඒ නිසා ඒකේන උත්සාහ කරන්නේ තමයි මෙතෙන්ට එන්නේ ඉස්සර තිබිච්ච ගිහි ගති ඒ වගේ තිබුණ ජනප්‍රියකම හෝ ජනප්‍රිය නැතිකම නෙවෙයි බොහෝ පිටිසිටපු කතිය හෝ බොහෝ ගෝල බාල පිටසක් නැති ගතිය නෙවෙයි කොච්චරක් දුරට මේ පැවිද්දට ආවට පස්සේ කොච්චරක් දුරට මේ භාවනා වැඩමුළුවකට සම්බන්ධ වුණාට පස්සේ යෝගාවචර වුණාට පස්සේ තමන් ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය කටයුතු කරනවාද කියලා. ඒක කෙරුවොත් නම් අනිවාර්යයෙන්ම පසුබිම මොනතරම් දෙයක් වුණත් එයා බොහොම පූජ්‍යත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් ප්‍රශංසාවට ලක් වෙනවා කියන. ඉතින් ඒ ਸਰවචනංශ වැඩ ඉන්න කාලෙම හරියට ඒ වගේ සිද්ධි වෙලා තියෙනවා. ඒ අනුව එක පුද්ගලයෙක් ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට හිදිච්ච ගමන් නැවත උපන් කෙනෙක් වගේ සම්පූර්ණ මේ නොලැබිච්ච ප්‍රශංසා නොලැබිච්ච පූජ්‍යත්වයටපත් වෙලා දිව්‍යංගේ බ්‍රහ්මයන්ගේ පවා වැඳුම් ලබාගෙන කටයුතු කරපු අවස්ථා හරියට තියෙනවා. ඒකේ පුංචි දේවල් වුණත් ඒක ලොකු කරලා සාහිත්‍යයේ ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙනවා. මොකද කාට හරි දැනගන්න ඒවකට ඉන්දියාව පැවතිච්ච මේ බහුජන මත එහෙම නැත්නම් බොහෝ මත ගරු කරන්නේ නැතුව ਸਰවචනංශේ කෙනෙකුට තමන්ගේ අදිෂ්ඨානයකම ඇති කර ගන්න පුළුවන් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ඉස්මතු කිරීම සඳහා. ඒක ඒ අනුව බොහෝ ප්‍රසිද්ධ කතාවක් තමයි මේ සුපබුද්ධ කුට්ටි කතාව. ඒක දාන කතාවටත් පොත්පත්වල ලියලා තියෙනවා. සවැත් නුවර ඉඳලා තියෙනවා පුද්ගලයෙක් මුළු ඇඟ මුළු අසං හොරි හැදිලා කියලා කියන කුෂ්ඨ රෝගියක් ඇති වෙලා ඇඳුමක් අඳින්නත් බෑ. කොයි ඉරියව්වේ හිටියත් කෙදිරි ගන්න. එහාට දඟලනවා මෙහාට දඟලනවා රැට නිින්දක් නැහැ. ඉතින් ඒක නිසා මේ මිනිස්සයා යම් වීදියේක රාත්‍රියේ නිදාගත්තා නම් අහල බහල කාටවත් නිදාගන්න බෑ. හොරියච්ච බැල්ලියක් ඉන්න තැනක ඒ වැලි කහ කහ ඉන්නා වගේ කේන්ද්‍රී ගන්නවා වගේ. ඒ නිසා මේ මිනිස්සයාට යමක් දීලා හැන්ද වෙනකොටම පලාතින් නැති වෙන්න එලව ගන්නවා මිනිස්සු. කාන්න බොන්න දෙන්නේ මොනවටත් නෙමෙයි පැත්තේ ඉන්න එපා කියලා. ඒ මනසට කියන්නේ අනුන් ඇහැරවන්න රැයට නිදා ගන්න දෙන්නේ නැතුව කියන වචනේ සුප්පබුද්ධ කියලා කියනවා. මිනිස්සු අවදි කරලා තියාගෙන ඉන්නවා. කුෂ්ඨ රෝගියෙක් නිසා සුප්පබුද්ධ කුට්ටි කියලා තමයි ප්‍රසිද්ධ වුනේ. දවසක් මේ මිනිස්සයා කණ්ඩ හොය හොයා යන ගමන් ඔය සවැත්තුවර ඉඳලා ජේතවනාරාමයට පැත්තට යනකොට මේ වගේ පිරිසක් විශාල වශයෙන් වාඩි වෙලා ඉන්නවා දැක්කා. මෙයා හිතුවා දන්සලක් වෙන්න ඇති කියලා. ඇවිල්ලා පිරිස කෙළවර වාඩි වෙච්චාම මේ වගේ කෙනෙක් ඉඳගෙන බණ කියනවා. අනික ගොල්ලෝ නිස්සද්දව බණහගෙන ඉන්නවා. ඉතින් මෙයාට තේරුණා මේ ඛණ්ඩ දෙන දණක් නෙවෙයි පිරිස කෙලවර වාඩි වෙලා ඉන්නකොට පුත්‍රජානන් වහන්සේ මේ බණ කියන්නේ ඒ සවැත්වර භික්ෂු භික්ෂුණී පාසක පාසිකාසි වරක් පිටසයි බණ අහන්නේ බුදුජානන් වහන්සේ ඒ හිඟන්න එහෙම තමයි පුලන්න එතන මේ කෑමක් හොයාගෙන ආපු මිනිස්සයා වාඩි වුණාට පස්සේ බණ කියන ගමන් පිරිසකේ චිත්තසංතාන පරීක්ෂා කරලා බලනකොට ඔක්කොමලා නන්නතර වෙච්චරින් හිබනාන. අර දැන් හිගන්න ආපෝ හිගන්න විතරක් ඛණ්ඩ හොයන ආවේ. නමුත් බුදුහාමරෝ කියන බණට හොඳට කණ යොමාගෙන හිත නමාගෙන කියන කියන වචනේ තේරුම් ගනිමින් ව්‍යංජන අනුව්‍යංජන අනෝබනහන ඊට පස්සේ බුදුචාන් වහන්සේ යාට දාන කතාවෙන් දාන කතාව කියන්නේ දන් දීමේ ආනිසංස කිව්වා. ඉතින් අටුවාචාරින් වහන්සේලා ප්‍රශ්න කරනවා මේ හිඟාගෙන ආපු මිනිස්සයා මෙතන ඛණ්ඩ දෙයි කියලා හිතාගෙන මිනිස්සයාට බුදුහාමුදුරෝ දන් දීපන් කියලා කියනවා. ඉතින් මේ හිඟන්නේක් ඇවිල්ලා බුදුහාමුදුරු ගාවට එනවා නැත්නම් මේ පිරිස ගාඩනවා මට කන්න හම්බ වෙයි කියලා. ඒ මනුස්සයට දාන කතාව කියනකොට ඒ මනුස්සයට කල්පනා වුණාලු මන් ලද්දා පටන් හිඟන්නා. හම්බුච්ච දේ කනකම් හදිසි මට. ඉතින් මේ වගේ වැදගත් කතාවක් ඇහිලා අනේ මම දන් දෙන්න ඕනයි කියනකොට මම මොනව කරන්නේ? මම මොනව දෙන්නද? ආ හොඳයි හොඳයි කමන්නේ. ඊට පස්සේ මට එකවර පිටු දෙකක් හම්බුනොත් මම දෙකේ මේ පිටු දෙකෙන් එකක් දන් දෙන්න උත්සාහ කරන්න ඕන කියලා කියනකොටම දන් දීලා නෙවෙයි දානේ සාදු කියලා සමාදන් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරා සීල කතාව ශීල කතාවේදී මේ සතුන් මැරීමෙන් වැළකීම. ඉතින් මේ මනුස්සයාට එතකොට සතුටක් ඇති වුණා. මම මේ දවස ගත කරද්දී මම සතුන් මරලා හම්බ කරන මිනිස්සෙක් නෙමෙයි මාළු මරන කෙනෙකුත් නෙවෙයි හරක් මරන කෙනෙකුත් නෙවෙයි ඉලුව ඌරෝ මරන කෙනෙකුත් නෙවෙයි මට දාන බැරි වුණාට ශීලේ නම් ප්‍රශ්නයක් නෑ මොකද මම ඇතින් එහෙම සතුන් මැරීමක් වෙන්නේ නෑ හොරකමකුත් නෑ මම හිඟන්නේ ඒක නිසා මම ලැබෙන යමකින් ජීවත් වෙන කෙනෙක් නිසා මේ කියන බණේ හැටියට ඒ දෙවෙනි කටයුත හොරකම් කිරීමක් මගේ අතේ වෙන්නේ නැහැ. ආ ඒක මට සමාදම් වෙන්න පුළුවන්. කාම මිත්‍යාචාරය. ඉතින් මගේ මට කාමයේ ජීුණත් මේ හොරි හැදිච්ච විණියෙක් එක කවුරු දිහා බලයිද? કોઈ ප්‍රියමනාපයක් ඇති ඉතින් සමහරට උවමනාව තිබුණත් කාම මිත්‍යාචාරය කරන්න බෑ. ඒ වගේම බොරු කේලම හිස් වචන පරිදු වචන නෙමෙයි වංශයට පුළලා ඉල්ලලා යදලා තමයි ආමක් හම්බ කරන්න වෙන්නේ නිසා මේ මනුස්සයා බොරු කියලා මේ මගේ වඩු හොඳ බඩු මේක අරගෙන මට කීයක් කර දෙන්න කියලා කියන වෙළඳ ව්‍යාපාර කරන කෙනෙක් නෙවෙයි. පත්‍රකාරයෙකුත් නෙවෙයි. ඒ නිසා බොරු කියන දෙයක් නැහැ. ඉබේම මේ මනුස්සයාට සීලය හම්බ වෙනවා. ඒ මනුස්සයාට මත්පැන් බොන්න තියා ඇල්ලුතුර ටිකක්වත් නැතුව ඉන්න මනුස්සයා. ඒ මනුස්සයාට තේරෙනවා මේ දාන දෙන්න මට හිඟමනී තිබුණාට මේ කියන කතාව ඇත්තනම් ශීලය අතින් බලනකොට මම සෑහෙන දියුණු කෙනෙක් මෙතෙක් කලොත් කරලා තියෙනවා ඉස්සරහටත් කරනවා කියලා එයා ඒ ශීලයේ පංචිල් සමාදන් වීම අටසිල් සමාදන් වීම නෙවෙයි ඒ ශිල්පද අනු අදිෂ්ඨානයක් කරගත්තා මේ ඇහෙන වචන වලින් මට වැඩේ කරගෙන යන්න පුළුවන් මේක ලොකු උතුම් දෙයක් නම් මෙතන ඉන්න පිරිසට වැඩිය මට බොහොම අයිතියක් තියෙනවා මගේ සතුන් මැරෙනවා අඩුයි හොරකම් කරනවා අඩුයි කාමීත්‍යාචාරය අඩුයි වචනේ සීතල අකුසල් අඩුයි එහෙම නැත්නම් මත් පැම්බීම ආදී කටයුතු වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුජානනාංශේ ඒ දාන කතං සීල කතං සග්ග කතං ඉතින් මේ දාන සීල දෙක තියෙනවා නම් ඕනම කෙනෙක් දිව්‍ය ලෝකයට යනවා මිසක අපායට යන්නේ අද යම්තා කපාය පිටසක් ඉන්නවනම් ඒ දානේ විනෝට හොරකම කරලා සීල නැති අය තමයි. ඒ නිසා මේ ලෝකේ අපි මොන තරම් දහංගට දාගෙන ජීවත් වුණත් මොන තරම් ලෝකයාට මවාපෑම් කරගෙන හිටියත් ජනප්‍රිය වුණත් පිරිස සම්පත්‍ති තිබුණත් ඒ Tamanda සීලෙ පිටව අයිතිවාසිකමක් නැත්තම් හෙලකින් පල්ලකට ඇදගෙන වැටෙන කෙනෙක් වගේ ඔළුව පල්ලෙහාට තියාන කඳ උඩට තියාගෙන අපායට වැටෙන. ඉතින් ඒක නිසා අපි මරණ චිත්තක්ෂණයේදීපත් වෙන මේ වික්ෂිප්ත භාවය අපි මෙතෙක් කල් කරගෙන ගිය මේ ඥාතක බොහෝ දන්න ජනප්‍රිය භාවයට හෝ බොහෝ සීපිරිස කෝල බාලයෝ ඉන්න පිරිසක කෝක වුණත් අපායෙන් ගලවන්න කවුරක්වත් නැහැ. ඒක නිසා ඉහළට යන්න ඕන නම් ස්වර්ගයට යන්න ඕන නම් මේ දාන සීල දෙක තියාගන්න ඕන. කාමානං ආදීනවං ඕකාර සංකිලේසං. ඊට පස්සේ බුදුරජාණන් සඳහන් කරනවා සඳහන් කරනවා මේ වගේ දාන සීල දෙක කරලා ඉහළට ඉන්න මගදී නගින්න තියේදී මෙච්චර පිරිසක් අපාය යන්නේ මොකටද? මේ කාම නිසා. ආශාව නිසා. ඇහැ පිනවන්න තියෙන ආශාව සාධාරණෝ අසාධාරණෝ. ඒ වගේම කන පිනවන්න, නාසය පිටවන්න, දිව පිනවන්න, කය පිනවන්න තියෙන ආශාව නිසා හොඳින් හෝ නරකින් හොරකමෙන් හෝ දුස්සීලව කටයුතු කරන නිසා එහෙම නැත්නම් මේ කාමයට පහඳින ගතිය නිසා කාමයට කයින් කඹරන ගතිය නිසා ඒ ආදීනව නොදන්න ගතිය නිසා ගින්දරත් එක සෙල්ලම් කරන පොඩි එකෙක් වගේ මේ මිනිස්සු විශාල පිටිසක්. දුර්භාග්‍ය සම්පන්න මනුසාත්ම හෝ අපාගත වෙනවා. මේ විදිහට කාමයාගේ ආධිනව පෙන්නලා ශක්තියක් තියෙනවා හැකියාවක් තියෙනවා පිටකොන්දක් තියෙනවා ආධ්‍යාත්මයක් තියෙනවා තාවකාලිකව හෝ ස්ථිරව කාමයෙන් වෙන් වෙන්න ඕන. ඒකට කියනවා අභිනිෂ්ක්‍මණය කියලා. ඉක්ම යෑම. පිටත් අයින් වීම. මේ අභිනිෂ්ක්‍මණය කරන්න කාමභෝගීන්ද පේන්නේ නෝන්ජල්කමක් විදියට. කාමභෝගයට පේන්නේ එක බය අදුකමක් විදියට. මෙච්චර ඇහ කන දිවනාශය කය තියෙද්දි මෙච්චර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙද්දි තවත් මූලයක් වගේ මොකටද ආයේ මේ අබිනිෂ්ක්‍මණය කරන්න පුළුවන් තරම් කාමයේ විඳින්න ඕන කියලා එයා ඉන්නකම් අපායට වැඩ කරගන්න. නමුත් ඥානවන්තයා එහෙම කරන්නේ නැතුව අර සීලේක පිළිහිටලා කාමයෙන් අයින් වෙන්න අබිනිෂ්ක්‍මණයට කටයුතු කළොත් ඒ නිස්සරණානි සංසක්. ඒ අදින් තමයි නිස්සන් වලට නිස්සන් වණේ කියලා නම දීලා තියෙන්නේ. වෙන්වීමෙන් ලැබෙන නිස්සරණය. කාම සරණ නෙවෙයි ගන්නෙ. කාමයෙන් වෙන්වීමේ ඇති වෙච්ච සරණ නිස්සරණය. නිස්සරණානි සංසං පෙන්නලා තමයි දරුවචන්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සාමුක්කාංශික දේශනාව කරන්නේ. ඉතින් අර සුපබුදු කොට මේ බණ අහගෙන ඉන්නකොට එක දිගට එයාට තේරුණේ මේක අතින් අල්ලන පරිබිලක් නැගන වගේ එන්නේ එන්නේ තේලා අවසානයට තේරෙන පටන් අරගත්තා මේ කැමරාව අපි හංගන්න බන අහලා ඇතිවෙච්ච වෙනස අනුව ඒ මනුස්සයා ඒ පිරිස කෙලවර වාඩි වෙලා ඉඳද්දිම සෝවාන් මාර්ගඵලස්ත උතුමෙක් වාඩපත් වුණා. ඉතින් පිරිස ඔක්කොම යනකම් හිටියා මොකද මේ හෝරිකඩ යන්නේ, හිඟන්නනේ, ඇඟ හැමතැනම මිනිසුන්ගෙන් ඇඟට හැපුණොත් කුටි කණ්ඩ වෙන්නේ. ඔක්කොම ඉවරනට පස්සේ ඉස්සරහට ඇවිල්ලා බුදුහාමරන්ට ස්තුති කරා. අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බණ ටික නම් හරි පුදුමයි. අන්ධකාරයේ හිටපු මට පහනක් පත්තු කරා වගේ. කැලේ කතරම් ගලා හිටපු මට අත දිගැල්ලා මෙන්න මේ පැත්තේ ගම්ම ඵලයන් කිව්වා වගේ. යටි කුරු කරලා තිබුණු කලයක් උඩු කුරු කෙරුවා වගේ බුසලකින් පහල වහලා තිබුණ පහනක් කරලා උඩකින් තිබ්බා වගේ පුදුමාකාර සතුටක් ඇති වුණා කියලා. මම මැරණකම් ඔබ වහන්සේ සරණ ගිය උපාසක කෙනෙක් කොට ධර්මසේකවා කියලා පුත්‍රජාන වහන්සේට ඇවිල්ලා ස්තුති කරා. ඉතින් ළඟ හිටපු සංඝයා දැක්ක මේ කොහෙද හිටපු හිඟන්නේක් ඇවිල්ලා. මේ ඔක්කොම බනහලා ගියා. මෙයා විතරක් ඇවිල්ලා විශේෂයක් බුදුහාමරට ස්තුති කරා. ඒ කරලත් නොබෝ වෙලාවකින් මනුස්සයා එහාට යනවත් එක්කම වගේ පිස්සු ඇදිච්ච හරකෙක් කරලා මේ මනුස්සයා මැරලා වැටුණා. ඉතින් පස්සේ පහුවෙන්ද පින්ඩපාත යන සංඛ්‍යා දැක්කානී අහම්බෙන් ඇවිල්ලා බණ ටිකක් අහලා යන ගම බුදුහාමුදුරට ස්තුති කරපු මේ මනුස්සයා ඒ නොබෝ වෙලාවකින් මැරුණා. ජීවිතක්ෂර පත්‍ර මෙවැනි කෙනෙක්ගේ භවය කොහොම වෙයිද? මෙවැනි කෙනෙක් කොයි වගේ තැනක උපදීද කියලා තුපුත්‍රයන්සේ ළඟට ඇවිල්ලා කියනකොට පුත්‍රයන්සේ කියනවා ඒ මනුස්සයා මෙතෙන් දෙනකොට මහා දිලිද්නෙක්. බොහොම හිඟන්නේ. නමුත් යනකොට පුදුමාකාර ධනවතෙක් සත්ත ආර්ය ධනෙන් ආඩ්‍ය වෙලා මිනිස්සයා ගියේ. එනකොට කිසිම පිරිසක් නැති කිසිම ජනප්‍රියතාවයක් නැති කෙනෙක් බවට වුණාට එයා ආපහු යනකොට සක්‍රදේවේන්ද්‍රයා කතාව යන විදිහට ඇවිල්ලා කියලා තියෙනවා. උඹ දැන් හිඟන්න. උඹ දැන් කුෂ්ඨ රෝගියා. උඹේ මේ හිඟන ගම මම නැති කරනවා. උඹේ මේ කුෂ්ඨ රෝගය නැති කෙනෙක් බවට මම ලස්සන කෙනෙක් බවට පත් කරනවා ඔබට පුළුවන් නම් ඔබට ওই බණ කියපු බුදුහාමුදුරුව බුදුන් නෙවෙයි කියපන් ඔබට ඇහිච්ච බණ අසත් ධර්මයේ කියලා කියපන් ওই සංඝයා සංඝයා නෙවෙයි කියපන් ඔබට පුළුවන් නම් මේ ත්‍රිවිධාත්මය ත්‍රිවිධාත්මය නෙවෙයි කියන්නේ මම ඔබට සියලු වරයන් ලබා දෙනවා කියනවා ඉතින් ඒතකොට මේ මිනිස්සයා මේ මේ කුෂ්ඨ රෝගියා සක්‍ර දෙවියන් අහලා තිනවා ඔබ කවුද කියලා ඒකට සක්‍රීයයට නම කියලා උත්තර දෙනවා ඇර කරන දෙයක් නෙවෙයි කියලා දැනගනින් මම හිඟන්නේක් බව හැබෑව. ඒ වුණාට මගේ පණ ගියත් මට ජීවිතේ නැති වුණත් බුදුන් බුදුන් නෙවෙයි කියන ධර්මයේ ධර්ම නෙවෙයි කියන සංඝයා සංඝයා නෙවෙයි කියන මම යන්නේ උඹේ වැඩක් බලකන්නේ උඹ ඉතාම භයානක තැනක ඉන්නේ කරුණාකරව එල්ලීම ඉල්ලලාස් කරගන්න කියලා. ඉතින් අර හිඟන්නේ කොට ඉච්ඡර තෙදක් එච්චර බලයක් ආවේ මොකටද? ඒ මිනිස්යාට ඒ ධර්මය වටහාගත්ත නිසා. ඉතින් බුදුසජාණන්සේ එහෙම කෙනෙකුට කියනවා එනකොට දෙලින්දෙක් වුණාට යනකොට බොහොම පොහසත් කෙනෙක්. මේ පිළිස හිරප කිසි කෙනෙකුට බණ තේරුණේ නැහැ. ඒගොල්ල කල්ැතු ඇවිල්ලා සුදු වෙනකන වටාත වටාත්ත පූජා කරලා බුදුහාමුදුරගේ බණ ඇහුවට කාටවත් තේරෙන්නේ නැහැ. අරහප හිඟන්නට කිසිම ජනප්‍රියතාවයක් තිබුණේ නැහැ. කිසිම පිරිස සම්පත්තියක් තිබුණේ නැහැ. නමුත් මේ මනුෂයාගේ හිත ඒ ඒ දුප්පත්කම හින්දාම ඒ අතපල්ලේ වැටිච්ච නිසාම බුදුජානනාංශී අතගාලා පපුව අතගාලා බණ කියන වගේ කියනකොට ඒ අනුව කටයුතු සිද්ධ වෙච්චා බුදුජානනාංශී අනේ මේ මනුස්සයා හිඟන්නේ කිය. මේ මනුස්සයා මේ අතපල්ලේ වැටිච්ච කෙනෙක් කියලා නිංගහ කරනවා වෙනුවට කිව්වා දැනට මේ වෙනකොට තුෂිත දිව්‍ය විමානේ තාමත්ම තෙදවත් විශාල විමානයක් සහිත දේවරාජ කෙනෙක් පාඩුපත් වෙලා ඉන්නවා. ඒ අවසාන වෙලාවදී ඇති වෙච්ච හිතානවා කියලා. ඉතින් අපි ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා මේ ඒ කතාව කියලා. තුෂ්ඨ විමාන දිව්‍ය ලෝකේ හිටපු දෙවියෝරු කිව්වල යකෝ සුප්පබුද්ධ කුට්ටිය දිව්‍ය ලෝකේ ඇවිල්ලා කියලා. ඇයි මේ මේ වෙනකොට බැනුම් අහමින් නින්දාලපෙමින් කිසිම ජනප්‍රියතාවයක් නැතුව කිසි කෙනෙකුගේ නෑදකමක් නැතුව හිටපු මිනිසයා අර කුෂ්ඨ රෝගී ඇඟ කුෂ්ඨ රෝගී හැම අයින් කරලා දිව්‍යාභරණ දගත්තට පස්සේ ඒ මනුස්සයා හරියට මජන් ගෑවිච්ච සූට් එක ගලවලා දාලා හැන්දාවට ওই මෙකැනික්ලා නාලා කියලා සුද්ධ වෙන්න වගේ ඒ හරි ධර්මානුදාන ප්‍රතිපත්තියට ගිය ගමන් ඒ මනුස්සයා මැරිලා උපන්නා වගේ මේ කුණු වෙච්ච මනුස්ස ශරීරය අතහැරලා දිව්‍ය භවයකට ගියා ඉතින් ඒක තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වීමේ ඇති ශ්‍රේෂ්ඨත්වය. එහෙම නැත්නම් ඒතකන් ඉන්දියාවේ තිබුණේ ඒ උප්පත්තියෙන් තමයි බ්‍රාහ්මණයා තීන්දුව වෙන්නේ. උප්පත්තියෙන් තමයි ශාස්ත්‍රීය තීන්දුව වෙන්නේ. උප්පත්තියෙන් තමයි ශුද්‍ර වෛද්‍ය තීන්දුව වෙන්නේ. ඒක වෙනස් කරන්න බ්‍රහ්මයාට අර කාටවත් බෑ. ඒ සියල්ලෙම අනිවාර්යයෙන්ම බ්‍රාහ්මණයෝ වැඩිය තෑගි ස්තුති ලබන්න ඕනේ පූජ්‍යත්වයට ලබන්න ඕනේ ඊගාවට ශස්ත්‍රෝ ඊගාවට වෛශ්‍යෝ ඊගාවට ශුද්ධ කදාක ශුද්ධ කෙනෙකුට උසස් තැනකට යන්න බෑ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට හාත්පසීම වෙනස් ක්‍රමයක් උගන්ලා කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරේ කන්දක් උඩ නැගලා මුරගාලා කෑ ගහනවා වගේ જાතියෙන් නෙවෙයි කෙනෙක් පසලෙක් වෙන්නේ જાතියෙන් නෙවෙයි කෙනෙක් බ්‍රාහ්මණෙක් වෙන්නේ තමන් කරන වැඩ අනුවයි කෙනෙක් බ්‍රාහ්මණෙක් වෙන්නේ තමන් කරන වැඩ අනුවයි කෙනෙක් වසලෙක් වෙන්නේ කියලා ඒ කෙනාගේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය අනුව ඕනම වෙලාවක ඕනම අඥාත කෙනෙක් ඒක කොම් වෙච්චි තනි වෙච්චි රහෙන් තල්ලු කරපු අතපල්ලේ වැඩිචි ඕනම කෙනෙකුට මේ ශාසනේ තමන්ගේ ධර්මානුදාන ප්‍රතිපත්තිය කියලා අර්ථ සිද්ධ කරගන්න බලන්න. බොහෝ සෙනඟ නැති වුණාට එහෙම නැත්නම් සෙනඟ විසින් කොන් කෙරුවට බුදුරණාහි කොන් කරන්නේ. ඒ නිසා උපත්ින් අපිට මොන විදිය මොලයක් ලැබිලා තිබුණත් අපිට මොන විදියේ පෞරුෂත්වයක් ලැබෙ තිබුණත් මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තියට අනුයාත වැඩ වෙන්න පුළුවන් නම් ඒක තමයි අනුධම්මචාරී කියලා කියන්නේ හැම මිනිස්සෙකුටම තමන්ගෙම බෑ කියන ගතිය හැර තමන්ගෙම නෑ කියන ගතිය හැර නිවන් දකින්න තියෙන කිසිම බාධාවක් නැහැ. ඒක සාමාන්‍යයෙන් අපිට ඊට වැඩිය ලේසි ක්‍රමයකට නැත්නම් තේරණ ක්‍රමයකට කියත හැකි. අපි මේ වගේ දවස් 7-8ක් එක දිගට භාවනා කරාට පස්සේ අපි ගත්ත නිවන පැත්තක තියලා ඒක බරපතල විදිහට නුඟ දෙනෙක් හිතන්නේ. නමුත් මේ මම දැන් මෙතන ඉන්නවා කියන වර්තමානයේ සිහියලවන ගතිය නැත්නම් ආශ්වාස කරනකොට ආශ්වාසක බව දාන්නවා ප්‍රශ්වාසය නෙවෙයි කියලා දාන්නවා ප්‍රශ්වාස කරන ප්‍රශ්වාසයේ බව දාන්න කියන ගතිය ඊ타මත්ම ලෝකේ දෙන උත්තමම වටිනාම දේ මේකෙන් තමයි සියල්ල වෙනස් වෙන්නේ කියන මේ සතිය කාට හරි තේරෙනවා නම් Tamanට සතිය පිහිටවන්න පුළුවන් ගතිය තව කාටවත් බාධා කරන්න බෑ. අපි පිහිටුවගත්ත සතියක්, එළඹ සිටි සිහියක් මොන්නම කෙනෙකුටවත් නැති කරන්න බෑ. ඒ වගේම දෙන්නෙකුට අරයට වැඩිය මෙයා ළඟ සතිය තියෙනවා කියලා උප්පත්තියෙන් කිසි වෙනසක් නැහැ. ඒක නිසා මේ වගේ වටිනා සතියක් පිටවන්න පුළුවන් මනුස්සාත්ම භාවයක් ලැබිලා සතිය ගැන අහලත් නැතුව සතිය ගැන උත්සාහ කරලත් නැතුව සතිය අත්දකලත් නැතුව මිය ඇදෙන කෙනෙකුත් එහෙම නැත්නම් මේක තමයි මම කරපු හැම පින්කමකින්ම ලැබිච්ච වටිනාම දේ කියලා සතිය ගැන ඉගෙනගෙන සතිය පිළිහිටවල සතිය අත්දකින්න කෙනෙකුත් ගත්තොත් අපි අතර කිසිම වෙනසක් නැහැ ඕනම කෙනෙකුට ඕනම දෙයකින් පටන් අරගෙන මේ සතියට බැහැ ගන්න ඉඩ තියෙනවා කාටවත් ඒක වළක්වන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒක කාගවත් අධිකාරී ශක්තියක්වත් නැහැ. ඉතින් ඒක එහෙමනම් නිවන් ළඟින් ලබන්න තියෙන අවස්ථාවත් ඒ වගේමයි. නමුත් අපි කොච්චරක් ಜಾති කල්පනා කරනවද මට නිවන් ලබන්න අරක තියෙන්න ඕනේ මේක තියෙන්න ඕනේ කියලා නැති දේවල් ගැන කල්පනා කරාට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යෙදෙන්න හෝ සතිය පිහිටවන්න හෝ නිවන් දකින්න තියෙන එකම එක අඩුපාඩුව තියෙන තකතිරුකම මෝඩකම අවිද්‍යාව නොදැනුවත්කම. මේ නිසා මේ කුණු කන්දලයක් අල්ලගෙන තණ්හා කරනවා. මේ මරණයෙන් පිටට ගෙනියන්න බැරි මොකද්ද කුණු කන්දලයක් අල්ලන තණ්හා කරලා ඒක ඉවර කරගන්න දවසේ බයි 24 මාදි. සතියේ දවස් 7 මාදි. මාසේ දවස් 30ක් මාදි. අවුරුද්දේ දවස් 365ක් මාදි වැඩ වගකීම් යුතුයකම් අරක කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා කියන්නේ තන්නේ තණ්හා නිසා මේ පොළොවට ඇදලා බැඳලා තියෙන. එහෙම නැත්නම් වෙන දඬුවමක් කරන වෙන ජඩ වැඩක් කරන වෙන මොකක්වත් නැහැ මේ තණ්හාවත් අවිද්‍යාවත් නිසා. ඒ නිසා සතිය ගැන කතා කරනකොට කියනවා බෑ බෑ ඕක දැම්ම කරන්න බෑ. ඕකට වෙනමම මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙනකන් ඉන්න ඕනේ. මට අං එනකන් ඉන්න ඕනේ. අල්ලපු ගෙදර මෙහෙම වෙනකන් ඉන්න ඕනේ. දරුවෝ දියුණු පාඩම් කරනකන් ඉන්න ඕනේ කියලා ඒ කියන හැම කතාවක්ම කට්ටච්චෝලියක්. කට කහනවට කරන කතාවක්. සතිය ගැන අහන්නෙත් නැතුව දැකලත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව. ඉතින් ඒක නිසා ඒ විදිහට ධර්මාන ධම ප්‍රතිපත්තිය හෝ සතිය හෝ නිවන් ලැබීමට මෙච්චර පහසුකම් තියේදී විහිං ඒ නොකර සිටින ගතිය කෙරෙහි බුදු ජානනාතික තියෙන පුතුමාකාර අනුකම්පාව. හැම කෙනෙක්ම Tamanට මේ භාවනා කරන්න බැරි, විවේක වෙන්න බැරි, උදේකලා වෙන්න බැරි කාරණා ඇහුවොත් එයාට වෙනමම නව කතාවක් ලියන්න දේවල් තියෙනවා. ඕනම කෙනෙකුට. එකෙකුට ඔක්කත් අනිත් එක්ක ණය කතාවල් ණයට ගන්න ඕනේ නැහැ. හැම කෙනාට වෙනම කතාවක් කියන්න දෙනවා. ඒ ඔක්කොටම තනි වචන කියන තියෙන තකතිරුකම කිය. මෝඩකම කිය. අන්ධකාරය කිය. අවිද්‍යාව කිය. මේ නිසා අර කුණු වෙන කුණු කන්දලයක් අල්ලගෙන මේ ශීලයක් රකින්න නැතුව සමාධියක් වඩන්න නැතුව ප්‍රඥාවක් වඩන්න නැතුව ගත කරනකොට ඒ ඒකිනා කුණු වෙන පිරිහෙන සදා කාලික වැරද්දක් කරන අපරාධකාරයෙක් නෙවෙයි. අවස්ථාව පැහැරන්න කෙනෙක්. චින සම්පත්‍ය පැහැරන්න කෙනෙක්. ඒ ශාක්ෂණ සම්පත්‍ය ලබන්න නම් උප්පත්ති මඤ්ඤාතක නෑ. උප්පත්ති මම යසස්සී නෑ කියලා ඒක පශ්චාත්තාප වෙනවා. විනුවට මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවට යෙදෙනවා නම් ඒ පුංචි හරි කමක් නෑ. ඒ නොරකපු සීලයක් රකින්නවා නම් නොවැඩපු භාවනාවක් වඩනවන සමත විදර්ශනා වශයෙන් නිවනට වඩා බුදුජානනාංශේ අගය කරන්නේ දුස්සීලව ඉඳලා සුසිල්වත් වීමයි. වික්ෂිප්ත මනසක් ඇති කෙනෙක් සමාධියක් ඇති කර ගැනීමයි. තමන්ගේ තකතිරුකම තකතිරුකම කරන දැනගෙන ඒ ගැන අවදි වෙන කෙනාට බුදුහාමුදුරුවෝ වඳිනවා. පැකිලීමක් නැතුව වඳිනවා. ඒ සරුවචනන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ මේ වගේ පුංචි දේවල් කොච්චර වටිනකම දුන්නද මේ ශීලයක් රැකීම අනුධම්මචාරියෝ වෙීමට අවන්නාකමක් දුන්නද නැත්නම් ඉතිහාසයක් ඇදුවද එහෙම නැත්නම් ආදර්ශ දුන්නද කියනවනම් ඔය මේ දැන් අපි ඉන්නේ වස් කාලේනේ අපි මේ පොයින් පස්සේ වත්තමාදා වුණා මේ වස් හාර මාසයක් තියෙනවා ඍතුයේ තුන් මාසයක් පෙර වර්තමාදන් වෙලා ඊට පස්සේ වස්පවාරණයෙන් පස්සේ සරුවචනාසික පුරුද්දක් තිබුණා මේ තවත්තෝර නැති ඈත ඉන ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් ඒ දේශ දේශාන්තර වල ධර්ම ප්‍රචාරය වඩිනවා. නමුත් අර සවැත් නුවර සරුවචනන්සේ වැඩ ඉන්නකොට ඊර දහහක් පෑවුවා වගේ හඳ දහහක් පෑවුවා වගේ මේ පැත්තෙන් අනාථ පෙන්ඩි සිටුතුමා මේ පැත්තෙන් විසහකම හෝ පාසිකාව බිම්බිසාර රජුරු සෑම සියලු කෙනෙක්ම උපස්ථානය කරනවා සංඝයා ඉන්නවා සියලු පහසුකම් තියෙනවා බොහොම ආසන්නයි සරත් නూరు තියෙන්නේ. ඉතින් බොහොම ලස්සන තිබුණා. නමුත් වස් කාලේ ඉවරලා දැන් ඔන්න සර්වචනාංශේ චාරිකාවේ වඩින්නයි ලෑස්ති. ඉතින් අර ඔක්කොටම හරීම හිතට අමාරුයි. අනේ තව මාස 6කට නැත්නම් 8කට නැත්නම් 9කට ආය බුදුහාමුදුරු දකින්න වෙන්නේ. ඉතින් අනාථ වෙන්නේ කිසිත් මං ගිල වැඳලා වැඩි බුදුහාමුදුරු කතා කරවන්න කැමති නැති කෙනෙක්. අවසරයි මෙතන යමක් අඩුපාඩු නම් කියන්න මම සපෙලා දෙන්නම් මෙහි ඉන්නවා දකින්න මම කැමතියි. බුදුසයන්ාංශේ කිසිමයකට අනුකම්පාවක් නැහැ. විශාකාවත් ගිහිලා කිව්වා අවශ්‍ය යමක් තියෙනවා අපි ඔක්කොම සලසලා දෙන්න මට යමක් කමක් කළ හැකි. ඔබ වහන්සේ මේ වැඩ ඉන්නවා දකින්න අපි කැමතියි. හ්ම්. පස්සේ දෙන්නම කියලා රජුරවන්න කිව්වා. රජුරොත් ඇවිල්ලා බහැදකලා කතා කරලා කිව්වා රාජ්‍ය අනුග්‍රහය දෙන්න. දිගටම මේ වැඩ ඉන්නවා නම් අපි කැමැති අඩුපාඩුවක් තියෙනවා. යනසේ තීන්දුව තීන්දුවමයි දැන් චාරිකාවේ යන්න හදනවා. ඉතින් මේක කොච්චර චිත්ත පීඩාවක් වුණාද කියනවනම් අනාථපිණ්ඩික සිරිතුමාගේ කෑම රුචිය නැති වුණා. කර්මන්නශීලී ගතිය නැති වුණා, ලෙඩ වුණා. දැන් මේ සිටු මැදුරම මහා අන්ධකාරයක තියෙන්නේ. ඉතින් හැම කෙනාම වැඩ කරන්නේ මල ගෙදරක වගේ. බොහෝම අවාසනාවන්ත තත්ත්වයක. ඔය ගෙදර හිටියා 16 කට තාව උපදිච්ච 16ක් නිසා 16 කට දාව උපදිච්ච පුංචි කෙල්ලක් ඒ කෙල්ලක් නම දීලා තිබුණා ඒ ගෙදර ඉපදිච්ච සියවෙනි 16 නිසා පුන්න කියලා නම මේ කෙල්ලට තේරෙන්නේ ඔක්කොමලා හොස්ස දික් කරගෙන මින් බලාගත්ත ගමන් අඩා වැටලා සෝන මහල් මූණ නිකන් මල සෝන් ගෙදරක් වගේ හදාගෙන එන ගාස්ස සෝන් පිටියක් වගේ හදාගෙන ඉති කම්ම ළඟට ගිහම මොකද මේ කියලා ඉතින් අම්මා ගොඹ බලය යන්න ඔබ තියෙන දෙල්ලමක් කරේට උඹට මේක තේරෙන්නේ නැහැ. තාත්තා ළඟට ගිහලා ඔබ මොකද මේ මිනිස්සු ඔක්කොම නිකන් මල ගෙදර වගේ මූණ හදාන එන කාච්ච සෝම් පිටිනක් වගේ තියාගෙන. ඉතින් තාත්තත් එලව ගත්තා. ඔබ ගිහලා ඔබේ වයින් තරම වැඩක් කරපුවා මේක බේරන්න බෑ. මේ කියලා තුන් සැරයක් ගිහලා තාත්තට කිව්වා. තාත්තා මේ මොකද්ද වෙලා තියෙන්නේ? ඊට පස්සේ කිව්වා මේ අපේ සිටුතුමා බොහොම චිත්ත පීඩාවකටපත් වෙලා ඉන්නවා. මොනම විදියෙන්වත් ගොඩ ගන්න බෑ. ඒ නිසා මේ කොයි කටයුත්ත කරත් බොහොම දුකෙන් ඉන්නේ. ඊට පස්සේ මේ කෙල්ල ගිහිල්ලා තිනවා මට බැරිද සිරිතුම හම්බ වෙන්න. මේ දාසියෙකුට තියා රජ කෙනෙකුට හම්බෙන්න බෑ. එයා ඒ පලාතම ඉන්න පෝසතා. ඒගොල්ල උඹට පිස්සුද මේ මටවත් යන්න බෑ. සිරිතුමා ඉන්න තැනට එතුම ඇතුල් කාමරේ දැන් මේ වෙලාවේ මේ තිඹිරිගෙට ගිහිල්ලා. ලෙඩ වෙච්චාම ඉන්න කාමරෙට ගිහිල්ලා. සික් රූම් කියලා තියෙනවා. යන්න බෑ කියලා. ඒ කෙල්ල කිව්වා තාත්තා පුළුවන් නම් මට ගිහිල්ලා හම්බෙන්න අවස්ථාවක් දෙන්නයි කියලා. ඉතින් තාත්තා කිව්වා මොන විදිහට ගිහිල්ලා උඹ ගියත් වෙනසක් වෙන්නේ රජුන්වත් උරත් වෙනස් කරන්න බෑ කියලා. මේ කෙල්ල කිව්වා මොකක්වත් ඒවා තාත්තට පුළුවන් නම් ගිහිල්ලා මට පොඩි අපොයින්ට්මන්ට් එකක් කරන් දෙන්න. මට සිරිසුමා දකින්න හම්බෙන්න. ඉතින් බේරන්න බැරි තැන මේ තාත්තා ගිහිල්ලා සිරිසුමාට කතා කරලා කිව්වා අනේ මට බිල්ල ගහලා දාන්න ඉඩ තියෙනවා. මේක එල්ලකින් බේරෙන්න බෑ. ඔබතුමා දකින්න ඕනේ. ඒ සිරිතුමා කිව්වා නෙවෙයි කරදර කරන දෝපලයි යන්න මම මේ ඔලුව නරක කරන දැන් ડિප්‍රෙෂන් එකක් ගහලා ඉන්න වෙලාවේ මට බෑ කතා කරන්න කියලා. අර කෙල්ල තුන් සැරයක්ම ඉල්ලුවා කරුණාකරලා මට කියන්න ඔබතුමාට මොනවාද හේතුව? ඇයි මේ කනගාටු වෙන්නේ කියලා. ඒ සිරිතුමා මේ පොඩි කෙල්ලට කියන්න යන්නේ නෑනේ. නමුත් කෙල්ල හරින්නේ නෑ. අන්තිමට කිව්වා මට කෑමෙන් බීමෙන් අඩුවක්වත් ජනප්‍රියතාවයෙන් අඩුවක්වත් වස්තු සබ අඩුවක් නැහැ. දැන් හෙට ඉඳලා සර්වච්ඡන්නාංශය දකින්න තියෙනවානේ. ඉතින් ඊට පස්සේ මට ඉතින් මට මොනම දෙයකින්වත් සතුටක් නැහැ කියලා. ආ ඕකමට කියන්න එපාය. මම නතර කරලා දුන්නොත් මට මොනවද දෙන්නේ කියලා හුවා. මම සර්වඥාන්තේ යන ගමන නතර කරලා දුන්නොත් මට මොනවද දෙන්නේ? ඒ ශිරිතුමා මේ මේක බලනකොට මේ ගෙට ආපු ගැරඩිය දිහා බලනවා වගේ කෙල්ල දිහා බලනවා ඒ තරම පුංචි කෙල්ලක්. ඒ තරම්ම වැදගත් නැති කෙල්ලක්. නමුත් මේකෙල හරියටම කියලා අහනවා. මම සරුවචනසන අතගතු මොනවද දෙන්නේ? ඊට පස්සේ කෙල්ලේ දෙසිතුමා බේරන උඹට මොනවද ඕනේ? මම දාස භාවයෙන් නිදාස් කරනවා. ආ බොහොම ලේක මට ලේසි. බුදුහමරණ දගරොත් මම දාස භාවයෙන් නිදාස් කරනවා. පළවෙනි සැරේට මම මේ අහන්නේ මම බුදුහමරණ දගරොත් දාස භාවයෙන් නිදාස් කරනවා සත්‍යද? ඔව්. දෙවෙනි සැරේටත් මම අහනවා. මම බුදුහමරණ අතගතු දාස භාවයෙන් නිදාස් කරනවා සත්‍යද? ඔව්. තුන්වෙනි සැරේ සපත කරගන්න. ඊට පස්සේ මේක ගිහිල්ලා හොඳට නාල සුදු වෙනකන් සර්වඥාන්සේ ළඟට ගිහින් හෙට ගමනේ යන්න එපා. ඉතින් මේක ඔය දෝ යන මේ කහින කෙල්ලක් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ගාවට කියනවා හෙට ගමනේ යන්න එපයි කියලා. බොහොම බොහොම වගේ කීමෙන් කතා කරන්නේ. ඉතින් බුදුරජාණන්සේ ඇහුවා කෙල්ලට කතා කරලා පොන්න උඹට තියෙන බලතල මොකද්ද? අයිතිවාසිකම මොකද්ද? හෙට ගමනේ යන්න එපයි කියන්නේ. ඊට පස්සේ ඒ කෙල්ල කියපු කතාව ඒ කෙල්ල කියලා තියෙන බුදුහාමුදුරනේ බුදු වුණත් ඔබ වහන්සේට තේරෙන්නේ මේ දාසකම කියන එක. මම අම්මත් දාසියක්. තාත්තත් දාසියක්. ලද්ද පටන් ඉඳලා මට ජීවිතයක් නැහැ. මගේ ස්වාමියා කියන ඕන දෙයක් කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ හිතනවාද මේ දාසකමේ ඉඳලා මට එක වරුවක් සිටලකින් හම්බෙයි කියලා. ඔබ වහන්සේ අද හිටියොත් මම හෙට දාසකමෙන් නිදහස් වෙනවා මම ඔබ වහන්සේට සහතික වෙනවා මම හෙට ඉඳලා දසසිල් 10 රකින්න. ඉතින් මට මේක ඉල්ලන්න වෙන කාගෙන්ද ඉල්ලන්න තියෙන්නේ? ඔබ වහන්සේ තීන්දුව කළොත් යන්නේ නැහැ කියලා. මට සිටුතුමා සහතික කරලා දෙනවා. මම දාසකමෙන් නිදහස් කරන මට වෙන මොකක්වත් එපා ස්වාමීන් වහන්සේ. මට මේ සාමාන්‍ය පුරවැසි භාවය ලැබිලා සිල් ලකින එක විතරයි මට ඕන කරන්නේ. ඔබ වහන්සේට මේක තේරෙන්නේ නැත්නම් ඉතින් මට කියන්න කෙනෙක් නැහැ. එහෙනම් බුදුරජාණන් කියනවා එහෙනම් කියලා රජු රණ දැන දීපා සිටුතුමාට මං හිට යන්නේ නැහැ. මොකක්කත් නිසා නෙවෙයි මේ 16කට සිල් ලකින්න හම්බෙන්න නිසා. ඉතින් මුළු රටම කැළඹුණා අනාගත සුසුමා කිව්වට විසාකාව කිව්වට බිම්බිසාර රජුරෝ කිව්වට වළක්වන්න බැරි ගමන මේ 16කගේ මේ පුංචි 16කගේ ඉල්ලීමක් මත ශිල්පද රකින්න නිසා බුදුරජාණන්සේ ගමන් නතර කරා. නතර කළ සංඝයා රජ කළා කිව්වා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මාත් එක්ක යන්නයි ලෑස්තිලා ඉන්න ගමන මං හිත යන්නේ පිරිසඳ ගහගෙන ගමන යන්නේ කියලා. ඒ තරම් මේ එක්කෙනෙක් සිල්පද රකින්නට ඒකත් එක්කෙනෙක් කිව්වට අන්තිම පහත් අන්තිම 16ක් තාත්තගෙන් අම්මගෙන්වත් නම්බුවක් නැති මිනිස්සුෙකුට සිල්පදයක් රැකීම සඳහා උදව්ව උපකාරයක් වෙනවා නම් සරුවචන්සේ ගත්ත ඕන තීන්දුවක් වෙනස් කරන්න ලෑසියි. වෙන මොනම කෙනෙකුටවත් අහන්න. ඒක කියනකොට හිතනවා බුදුහාමුදුරෝ කියන්නේ කවුද කියලා. අපිත් නම් හිතන්නේ ඊට වැඩිය මේ රට රාජ්‍යවල ඇවිදලා නිවන් දක්කන එක ලොකුයි. ඊට ගොක් වැදගත්. ශිල්පදයක් හකින්න ඕනකම තීති රැක ගන්න බැරිකම නිසා පෙළෙන කෙනෙකුට ඒ තියෙන බාධා වයින් කරලා ඒ මනුස්සයාට ශිල්පදයක් රකින්න දෙන අවස්ථාව ඒක ඉති මුළු ජීවිතේ නිවනටත් වැඩි ලොකු දෙයක්. ඉනිකමට හිතන්න ඊට පස්සේ මේ පොඩි කෙල්ල සුදුරෙත්තක් අඳගෙන සිල් ලකිනකොට මොන්න තරම් මොනරකිකියක් වගේ සන්තෝෂෙන් සිල් ලකීද මොකද ඒක උපයාගත්ත සීලයක් නේ මේ කවුරක්වත් ඇවිල්ලා සිල් ලකපන් නැත්තම් වට ගහනවා මේ දෙල්ලක්වත් විතරයි අරක දෙන්නේ මේක දෙන්නේ කතාවක් නෙවෙයිනේ මේ කරපු වීර ක්‍රියාව අම්මා හිතුවෙත් නෑ තාත්තා හිතුවෙත් නෑ අනාථ විනිසුතුමා හිතුවෙත් නෑ රජුරෝ හිතුවෙත් නෑ විසාකාව හිතුවෙත් නෑ ඒ කෙනට කොච්චර ඥානයක් තියෙන්න ඕනද? දාස බහුලක ඉපදිලා මේ වගේ බුදුහාමුදුරු ගාඩ කියලා අභියෝග කරන්නේ. ඔබ වහන්සේට ඒට යන්න බෑ. වහන්සේ නතර වෙන්න ඕනේ. ඉතින් ඒ තරම් වටින මේ සීලයක් හම්බ වෙලා රකින්න කීයද නැති කියලා බලන්න. මේ ලෝකෙ මෙච්චර ඥානවන්තයෝ ඉන්නවා Nobel Prize, මැග්සේසේ සම්මාන, අර ජාත්‍යන්තක සම්මාන, මේ ජාත්‍යන්තක ඔවුන්ට බයලජ්ජ දෙකවත් නැහැ. දන්නේත් නැහැ. බයලජ්‍ය දෙකවත් නැහැ. ඒක දන්නේත් නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒක දන්නවා නම් මේ මනුස්සකම පිහිටන්නේ බයලජ්‍ය දෙකේ. පවට බය සහ පවට ලැජ්ජාව. ඒ බයලජ්‍ය දෙක තියෙනවා නම් අරිඹුවක්වත් ගෑවිලා ඒ මිනිස්යාගේ సంతානේ විතරයි ඉන්ද්‍රිය සංවරයක් තියෙන්නේ. ඉන්ද්‍රිය සංවරයක් තියෙන කෙනාට විතරයි සීලයක් හකින්න පුළුවන්. මේ සීරම පටන් ගන්නේ සති සම්පජාන්නේ. ඉතින් ඒක නිසා අපි එක චිත්තක්ෂණයක් සතුටුමත් වෙනවා. එක චිත්තක්ෂණයක් තමයි ඉන්න තැන මම දැන් මෙතන ඉන්න බව දාන්නවා. එහෙම නැත්නම් ආශ්වාස කරනකොට ආශ්වාස බව දාන්නවා. ප්‍රශ්වාස කරන ප්‍රශ්වාස බව දාන්නවා. මේක නිකන් එක චිත්තක්ෂණයක එළඹ සිටීම එක මලක් වගේ ගත්තොත් මල් මාලයක් අමුණන මිනිස්සෙක් නූලක් අතට අරගෙන මලක් මලක් අමුණනවා වගේ මාලෙට අපිට කල්පනා කර ගන්න පුළුවන් නම් ගැන ගන්න පුළුවන් නම් අද මම මෙන්න මෙච්චර චිත්තක්ෂණ ගානක් සතිමත් වුණා මම හෙට වෙනකොට මේක තව ටිකක් වැඩි කර ගන්න ඕන දියුණු කර ගන්න ඕන නැත්නම් එක පරියන්කෙදි මට මෙන්න මෙච්චර හුස්ම රැලි ගානක් බලන්න පුළුවන්. නැත්නම් ඒක සක්මනකදී මට මෙච්චර පියවර ගානක් සතියෙන් අවදිින්න පුළුවන්. ඒ ගත කරන හැම චිත්තක්ෂණයකම අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට මේ බයලජ්ජාව කියන දේව ධර්ම, ඒ සුඛ ධර්ම, ඒ ලෝකපාලක ධර්ම දැන හෝ නොදැන එන්න පටන් ගන්නවා. ඒකට සමානලාට දන්නේ නැහැ මේවා බයලජ්ජා දෙක කියලා කියන මේවා දන්නේ නැහැ දේව ධර්ම කියලා. නමුත් කරගෙන කරගෙන යනකොට ඒ ලැබෙන නිසයි සර්වචනංශමේ පුංචිම ලන්සුවට පුංචි බාඩු දෙයට මතක් කරලා කියන්නේ මහා ලොකු දේවල් හිතන්න යන්න එපා. මහා ලොකු දේවල් මේකට දැනගන්න ඕනේ කියලා හිතන්න යන්නත් එපා. මහා ලොකෝට හිතුවත් ඔච්චරයි කියන්න තියෙන්නේ. ඒව නොදැන හිටියත් මේක කරනවා නම් ඒ කිනාගේ ධර්මාන ධර්මපතිවත්තට අවශ්‍ය මූලික කරුණු සැරසෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ තියෙන මම අර කලින් දවස් මතක් කරා වගේ මේ සීලයක තියෙන වටිනාකම තේරෙන්නේ ඒකාන්තෙම ප්‍රඥාවන්තයෙකුට විතරයි. නමුත් අද ලෝකයේ සිල්වතා නෝන්ජලෙ කරලා සිල්වතා කොන්දපන් නැති කෙනෙක් කරලා සිල්වතා සමාජයේ පසුබාහනෙක් පාඩපත් කරලා සිල්වතා කියලා කියන්නේ ආත්මార్థකාමියෙක් කරලා ඉතින් එහෙව් තියෙද්දි කවුරු හරි කියනනම් ඔය ශිල්පද රකින්නේ නෝන්ජල්කමට කියලා කමන්න ඕන කෙනෙක් කරපු දෙයක් මම මගේ සීලය රකින්නවා. ශිල්පද රකින්නේ රකින්න සමාජශීලී නෑ පසුබාහන්නේක් යති. ඒතිෙදි තේ ශිල්පද රකින්නවා නම් එහෙම නැත්නම් කොන් කරලා කතා කරත් ඉදිරියට යන්න ඒ මනුස්සයාට මේ මේ සංසාරේ මේ භවයේ ආපු ගැම්මකින් නෙමෙයි දේ කරන්නේ. ඒක ගොඩාක් සංසාරික ගినాපු ගැම්ම නිසායි ඒක චිත්තක්ෂණයකටවත් කවුරු මොන ජනප්‍රියතාවය නොදුන්නත් කවුරු මොන යසස්වීකමක් පිරිස් පිටිකර නොදුන්නත් ඒ බුද්ධිර තමන්ගේ සීලය ගැන කිසිම තැකීමක් කරන්නේ දිගට කරගෙන යනවා. ඉතින් ඒක බුදුචාන් වහන්සේගේ ක්‍රමයේ හැටියට සිල්වතෙකුට පමණයි ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාවතෙකුට පමණයි සීලය තියෙන්නේ. ඒකත් ඇත්තට මේ සෝනදණ්ඩ සූත්‍රයේ එහෙම නැත්නම් දීඝනිකාය සෝනදන්න සූත්‍රයේදී බුදුජානනාංශෙත් එකේ සෝනදන්න බ්‍රාහ්මණයත් එක්ක ඇති වෙච්ච සුළු සුළු නැහැ ටිකක් දිග සාකච්ඡාවකින් තමයි ඉස්මතු වෙන්නේ. බුදුජානනාංශේ සෝනදන්න බ්‍රාහ්මණය ඉන ගමක ගමකිට්ටුව බනසණ්ඩේට වඩිනවා. එළියට පස්සේ සෝනදන්න කියලා කෙනෙක් පලාත මෙන්න විශාලම බමුණු නායකයෙක්. එයා විශාල පිරිසකට පොතපත කියලා දීගෙන මේ මන්තර උගන්වගෙන සංස්කෘත උගන්වගෙන ඉන්නවා. ඉතියාට ආරංචිල බුදුහාමුදුර ලංකක පඩියයි කියලා එයා කියනවා මම ප්‍රසිද්ධ කරනවා. මම හෙට යනවා බුදුන් දකින්න. ඉතින් වට කරගෙන බමුණෝ කියනවා පිස්සු කතා කරනවාද බුදුහාමුදුර ගාවට යන්න එපා. ඔබතුමා ඔබතුමා කොණ්ඩේ ඉදිච්ච රැවරයි ඉදිච්ච වයසක කෙනෙක්. ඔය බුදුහාමුදුර කියලා කියන්නේ ඉසනිකට තාම පැහිලා නැති තරුණේ. ඔයා එන්න ඕන ඔයා ගාවට. මොකට මේ මෙච්චර බමුණු දක්ෂකමක් තියදී යන්නේ කියලා. ඊට පස්සේ සෝනදන්න බ්‍රාහ්මණ තම ලස්සනද කියනවා. උඹලා දන්නේ නැහැ කියන්නේ ඕකයි. බුදුහාමර කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. ශාක්‍ය කුලෙන් පැවිදිච්ච කෙනෙක්. උන්වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි විජ්ජාචන සම්පන්නයි සුගතයි ලෝකවිදුයි අනුත්තර ලෝක ධම්ම අනුත්තර පුරුෂ ධම්ම සාර්ථි සත්තා දේව මනුස්සාන දේව මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ කියන ගුණ ප්‍රකාශ කරනවා අර ඔක්කොටම මොනවත් කරගන්න බැරි වෙනවා පස්සේ පිරිස මේ බමුණ පිටිපස්සේ වැටිලා යනවා. ඊළ පිරිසත් එක්කම මහා පිරිසක් එක්ක සරුවචන ළඟට ගියාම සරුවචනසෙත් කිසිම නිග්‍රහ කිරීමක් නැහැ. සෝන දණ්ඩට ස්තුති කරනවා. උග කාලෙකින් දැක්කේ කොහොමද ආවගී ගමන් පසපසේ ආවද කියලා සෝන දණ්ඩ බ්‍රාහ්මණයෙන් අහනවා. දක්ෂ බමුණෙක් වෙන්න, ජනප්‍රිය බමුණෙක් වෙන්න, බමුණන්ගේ සැලකුම් ලබන්න අඩුම සුදුසුකම් වශයෙන් මොනවද ඔබ බලාපොරොත්තු වෙන්නේ? එසකින අපේ පොතේ හැටියට කර්ම පහක් තියෙන්න ඕන කෙනෙකුට පිරිච්ච බමුණු ආත්මයක් ලබන්න. එනි බුදුරජාණන්සේ මටත් ආසය දැනගන්න කියන්නේ. උඹේ කුල පාරිශුද්ධ වෙන්න ඕනේ. අම්මගේ තාත්තගෙන් තාත්තා අම්මගේ පවුලෙන් තාත්තගේ පවුලෙන් අඩු කුලයේ කෙනෙක් එක්ක විවාහ වෙලා තියෙන්න බෑ. දෙපැත්තම තන්නේ කර හත්මුතු પરම්පරාවකට එනකම් බමුණු කුලේ කෙලසිලා තියෙන්න බෑ. දෙක උන්ට ලස්සන පෙනුමක් තියෙන්න ඕනේ. කොර වෙන්න බෑ, ඇඟිලි අඩු වෙන්න බෑ, කබර වැටෙන්න බෑ, හන්ද ඇස්සන්ද වෙන්න බෑ, කංකොර වෙන්න බෑ. සම්පූර්ණ දේහ ලක්ෂණ තියෙනවා. තුන ත්‍රිවේදේ කටපාඩම් තියෙනවා. අදාළ සිලබස් එක දැනගෙන තියෙනවා. හතර සිල්වන්ත වෙන්න ඕනේ, පස්වක ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඔන්න කරුණු පහ තියෙන කෙනාට විතරයි බමුණන් අතර නායකත්වයට හමුනවා බුදුරජාණන් කියනවා ඇත්තටම කියනවනම් වටිනා කරුණු පහක් මේ බොයි කටපාඩම් කරන ඉන්න එක මේ කටියට කියලා දීපන්. ওই ලකුණු පහ තියෙනවා නම් එයා ඕනම දැනක නායකයෙක් තමයි. කියලා මේ සෝන දන්න බ්‍රාහ්මණයාගේ කතාවම ස්ථිරතර කරලා එයාට නිකන් මුරුන් ගති තියෙනවා. කියලා කියනවා දැන් ওই කරුණු පහම තියෙන කට්ටිය හිගයිනේ ලෝකේ. ඒත් අපිට නායකයෙක්පත් කරන්න තියෙනවා. එයාලගේ තියෙන කරුණු හතරයි. අන්න ඒ විදිහට මේ කරුණු පහ හතරට අඩු කරන්න ඕනේ නම් ඕනෝකරන් තිබුණත් එකයි නැතත් එකයි මේ හතරනම් තියෙන්න ඕන කියලා නොසලකා හරින කාරණා මොකද්ද කියලා. බමුණා කියන කරන්න අමාරුයි පහම තියෙන්න ඕනේ. නමුත් ඔබතුමා අහනවනම් මම කියනවා මේ පෙනුම නැති වුණත් දේහධාරී ලක්ෂණ නැති වුණත් උබේ කුල පාරිශුද්ධ වෙනවනම් ත්‍රිවේදේ දන්නවනම් සිල්වන්තනම් ප්‍රඥාවන්තරම් අපි ආ බමුණු නායක පිටර පිළිගන්නේ. බුදුරජාණන් කියන ඔබ මයෙන් ওই ප්‍රශ්න වුණා මාත් දෙන්නේ උත්තරේ තමයි. බොහොම හොඳයි බොහොම බොහොම මගේ ප්‍රශ්නට හරියටම සපෙලා උත්තර දුන්නා බම්මුණු ලක්ෂණ නැතුන දේහ ලක්ෂණ නැතුනාට මෙයා නායකත්වයට ගන්න ඕනේ ඊට පස්සේ අහනවා මේක උත්තරේ හොඳයි දැන් ওই ලකුණු හතර ගන්න බෑ තුනයි තියෙන්නේ තව එකක් හලන්න වෙනවා ඒ වුණොත් එහෙම මොකක්ද අහලන්නේ කියලා ඉගෙන සෙල්ලම් කතා කරනද ස්වාමීන් වහන්සේ එහෙම කරන්න බෑ මේ හතර නම් තියෙන්න ඕනේ නෑ මං කියන්නේ ඔබ දැන් මේ ලොක්කනේ උඹටනේ ඔක දෙරෙන්නේ දැන් මේ ලකුණු තුනකින් සුදුසුකම් තියෙනවා. අනික් ලකුණු නැහැ කිව්වොත් මොකද්ද? ඊට පස්සේ කියලා කියනවා ඔබේ කුල පාරිශුද්ධ නැති වුණත් ත්‍රිවිධය දැනගන්න ඕන සීලවන්ත වෙන ප්‍රඥාවන්ත වෙන. එතකොට අර පිරිසම කෑ ගහන්න පටන් ගන්නවා මේ අන් දන්නති ශාස්ත්‍රෝරයක් වලක් ඉදිරියට අපේ වන්තේ පාවා දෙනවා කියලා. එහෙම කරන්න බෑ අපේගේ උභය කුල පාරිශුද්ධ වෙන්න ඕන. ඒ සෝනදන්න බ්‍රාහ්මණ පිරිස tempat කරනදී බුදු දනන්සේ දකින්න අය දීපු උත්තරෙත් හරි පිරිස පාලනය කරන්නත් පුළුවන්. ඊට පස්සේ කියනවා ඔබ පිරිස පාලනය කරන හොඳයි. දීපු උත්තරෙත් හරි ඔක ඇහුවනම් මාත් ඔක තමයි කියන්නේ. ඊට පස්සේ ටිකක් ලඟට ඔය ලකුණු තුනෙමුත් එකක් අඩු කරන්න ඕන කොයි දෙකද අනිවාර්ය කෝක නැති උනන කමක් නැති කියලා. සෝනදන්න බ්‍රාහ්මණ කියනවා ඒක නම් කරන්න බෑ ස්වාමීන් වහන්සේ. දැන් ඔය ඔබ වහන්සේ නිසා ගාන බඩු අඩු කරලා ගාන විකුණන්න හදන්නේ ඔయిత වැඩි නම් ගණන් අඩු කරන්න බෑ. ඉතින් බුදුරජාණන් කියනවා දැන් මේ වැනි ඥානයක් තියෙන්නේ Tamanda විතරනේ වැටිව මාලා ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. පිරිසකට හරි ප්‍රශ්නයක් ආවොත් ඉස්සරහට උත්තර දෙන්න එපායි. ඒ නිසා අඩුම මේ ලකුණු දෙක නැතුවම බෑ. මේක නම් කමක් නැහැ කියනවනම් මොන ලකුණු තියෙන කෙනෙක්ද බබුණු නායක විදිහට ගන්න. එතකොට යා කියනවා ත්‍රිවේදී නොදැනගත්තත් ශීලවන්ත වෙන්න ඕන ඥානවන්ත වෙන්න ඕන. ඒතකොට අර මුළු සේරම බබුණු උද්ඝෝෂණ කරන්න පටන් අර ගන්නවා. දැන් මේ මොකද්ද පාවා දෙන්නේ? අපි ළඟ තිබිතු අත්‍යන්ත ලකුණු සේරම ඔබාන්තේ පාවා දුන්නා නේද කියලා. ඒ පිරිස තමනේ කරගන්න. තමනේ කරලා පුත්‍රයන්ට කියනවා මේ ඥාණය නම් අන්තිම දියුණුව. බොහෝම හොඳයි. ඕක තමයි ක්‍රමය. ඕකෙන් මගෙන් අහුවනම් මාත් උත්තර තමයි දෙන්නේ කියලා. අන්තිමට අන ඔය දෙකෙමුත් එකක් හලන්න ඕන නම් මොකක්ද හලන්නේ කියලා. සෝණ දන්න බ්‍රාහ්මණයා කියනවා සාංශ සීලය නැත්තම් ඥානය නෑ ඥානය නැත්තම් සීලෙ නෑ ඥානයේ සීලෙ දෙක තමයි අග්‍ර ධර්ම ඥානය ඇති කෙනාටයි සීලෙ තියෙන්නේ සීලෙ ඇති කෙනාටයි ඥාන තියෙන ඔය දෙක නම් අතාරින්න බෑ කියන. ඔය දෙකෙන් එහාට මොකක්වත් අයින් කරන්න බෑ කියන. ඒතර බුදුන්සේ තුන් සැරයක් සාදු කියලා කියනවා. මේ ලෝකේ තියෙන්න ඕන ධර්ම දෙක ඔච්චරයි. යම් කිසි කෙනෙකුට ඥානයේ තියෙනවා නම් එමුණේ කාව සීලයේ තියෙනවා. ඒ අරළඟ සීලය තියෙනවා, යාළඟ ඥානෙ තියෙනවා. ওই දෙක තියෙනවා නම් ලෝකේ තියෙන උක්‍රම අග්‍රම ධර්ම දෙක තියෙනවා කියන. ඒක නිසා බුදුජානනාංශයේ එතෙන්දී සෝන දන්න බ්‍රාහ්මණය කියපු එකම ශ්‍රී මුක පාඨයක් බවට නගවලා ඥානයේ තියෙන මිනිහට විතරයි සීලේ තියෙන සීලේ තියෙන කෙනාට විතරයි ඥානයේ තියෙන ඥානේ නැත්තම් සීලේ නැහැ සීලේ නැත්තම් ඥානේ නැහැ ඥානේ සීලේ දෙක ලෝකේ උග්‍රම අග්‍රම ධර්ම දෙක කියලා සීලයට පුදුමාකාර වටිනාකමක් ගෙනහැර පාන. ඒකල කියනවා ඥානවන්තයෙකුට විතරයි ඒක තේරෙන්නේ. දැන් අද ලෝකේ තියෙන ඥානය දිහා බලනකොට දුස්සීලකම තමයි ඥානයක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔය අපේ කේමනන්ද සාංශි ඉන්න කාලේ අවසාන වෙලාවට කාලේ ගොඩාක් කල්පනා කරලා කිව්වා අද මේ ලෝකේ විද්‍යාව කියලා මොකක්ද දෙයක් උගන්වනවා. ඒ විද්‍යාව ගන්නකොට බුදුරජාණන් වහන්සේගේ තියෙනවා අවිද්‍යාව විද්‍යාව කියලා දෙකක්. එතකොට දැන් පොඩි එකෙක් බහ තෝරනකොට මේ ලෝකයා උගන්නන මේ නවීන විද්‍යාවත් බුදුරජාණන් වහන්සේ උගන්නන මේ අවිද්‍යාවේ අනිත් පැත්ත වෙන විද්‍යාවත් එක ගත්තොත් මේ දෙක සම්පූර්ණයෙන්ම හුරස්නේ. කොයි එකද නියම විද්‍යාව? කෝකටද විද්‍යාව කියන්න වටනේ මිත්‍රිපුතුනාරත් කියනවා අපි පොඩි කාලෙකට නවීන විද්‍යාවක දැන් නවීන කැලලක් නැහැ මේකට විද්‍යාව කියනවා ඒතර බුදුරජාණන්සේ උගන්වන්න හදන එකයි මේකේ මොකද්ද කියන දේ නිසා මේ විද්‍යාවට කියන තියෙන අවිද්‍යාව කියලා තමයි කිව්වේ මේ අද ඉස්කෝල වල පන්තිල උගන්වන දෙයට කියන තියෙන අවිද්‍යාව කියලා මොකද සීලයක් ගැන තැකීමක්ම නැහැ මම මේ කට ගන්නවට නෙමෙයි කියන්නේ විද්‍යාව දියුණු වෙන්න අනිවාර්යයෙන් බයලජ්ජ නැති වෙන්න ඕන විද්‍යාව දියුණු වෙන්න ඉන්දිය සංවරේ නැති වෙන්න ඕන සීලේ නැති වෙන්න ඕන. ඒක අවුරුදු 200කට ඉස්සලා ගත්ත විනිශ්චයක්. ඒ සීලේ පාවදීම නිසායි බයලජ්ජාව පාවදීම නිසායි ඉන්දිය සංවරේ පාවදීම නිසායි විද්‍යාව මෙච්චර දියුණුනේ. මුළු විද්‍යා ලෝකෙම කිසිම නව නිෂ්පාදනයක් ආශියා කරේ මිනිහෙක් හොයාගෙන නැහැ. හොයාගත්තට හොයාගත්තේ බටහිර ලෝකේ. මොකද ඒ ලෝකේ ඒ වෙනකොටමත් බයලජ්ජා දෙක පාවා දීලා ඉවරයි. දැන් අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ අවුරුදු 200ක් විතර ගිහිල්ලා කිසිම බයලජ්ජාවක් නැති කිසිම ඉන්දිය සංගතයක් නැති කිසිම සීලයක් නැති පිටසක් මේ හොයාගත්ත මේ විද්‍යාව නිසා මුළු ලෝකෙම රත් වෙන්න පටන් ගන්න තියෙනවා දූෂණය වෙන්න පටන් ගන්න තියෙනවා මානසික අසහන එන්න පටන් ගන්න තියෙනවා මොන තාලෙන්වත් නතර කරන්න බෑ දැන් එතකොට ප්‍රශ්නයක් තියෙනවා මේ අවුරුදු 200ක් තුළ මේ ඇති වෙච්ච විද්‍යා දියුණුවෙන් පාඩු වෙච්ච පාළු වෙච්ච බයලජ්‍ය දෙක ගියා ගියාමයි ආය ගන්න බෑ ඒ අවුරුදු 200 පුරාවට සිද්ධ වුණේ මනුස්සයාගේ තිබුණා නම් පරිසරයට සංවේදීකමක් බයලජ්‍යාවක් අම්මා අම්මට අපට සලකන ගතියක් ගුරුවරයෙකුට සලකන ගතියක් සීලයක සලකන ගතිය ඒවා සේරම හොද පාළුවට ලක් වුණා ඉතින් අපිත් අද ඒක පිටිපස්සේ පුදුමාකාර වේගයකින් යන. අච්චර ඉක්මනට අපිට මේ විද්‍යාව හදාරගන්න බැරි එකයි අපිට තියෙන ප්‍රශ්නේ. පුළුවන් නම් සිද්ධ වෙන්නේ මොකද්ද? ඔල මොට්ටල ටිකක් පෝවෙන එක විතරයි. බයලජ්ජාතාවක් නැති, ඉන්දිය සංවරයක් නැති, සීලයක් නැති ඔල මොට්ටල ටිකක් පෝ කරනවා. ඒක ලංකාවේ ඇතිකරන්න පුදුමාකාර මෙහෙයුමක් බටේ ලෝකෙන් තියෙනවා. මේකේ ඉන්න හොඳම දැනුම තියෙන කොල්ලෝ කිල්ල තෝරගෙන ඒගොල්ලන්ගේ ක්‍රමයට අච්චුවට දාලා මේ මේ විෂයන් හදාarලා උණ්ඩ කියනවා මේ මිනිස්සුත් එක්ක වැඩිපුර බජනින්න එපා උඹලා නිකන් අහසෙන් ආපියෝ වගේ නල්ලෙන් බලාගෙන ඇස් දෙකෙන් බලන ඇස් දෙකෙන් නහයෙන් බලන උස්සස් පන්තියකටපත් කරනවා ඒ නිලය රැක ගන්න නම් මිනිස්සුත් එක්ක අයියෝ දයිය තියාගන්න එපා ඔබ වෙනමම ලෝකෙකින් ආවා වගේ හිටපල්ලයි කියලා. උන්ට වෙනම යුනිෆෝම් එකක් හඳලා ඩෙන්ටි කාඩ් එකක් එල්ලලා උස් කරලා තියානින්. ඉතින් උමු බුම්බගෙන ජීවත් වෙනවා. ඒ කිසි කෙනෙකුට සීලයකට සැලකෙල්ලක්, බයලජ්ජාවට සැලකෙල්ලක්, පරිසරයට සැලකෙල්ල මොනවාක්වත් නැහැ. ඉතින් ඒක දිගේ ගිය પરම්පරා කීයක් දැන් තියෙනවා. ඒක නිසා පැරණි ඉන්න මිනිසුන්ට තේරෙන්න පටන් අර ගන්නවා ඉස්සර ප්‍රඥාවන්තයාගේ ලක්ෂණත් දැන් තියෙන ප්‍රඥාවන්තයාගේ ලක්ෂණත් බලනකොට මේ දැන් ඉන්න ප්‍රඥාවන්තයෝ අමු පිස්සෝ උදේ ඉඳලා හැන්ද වෙනකම් මානසික අසහනයි නිතරම කවුන්සලින් කර කර තමයි ජීවත් වෙන්නේ තමන්න තමන්ගේ සෞඛ්‍ය නඩත්තු කරන්න දන්නේ නැහැ ඉතින් මොන මේ තේරටම හේතුව ඒ මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ පෙන්නනවා ඒ සීලය පිළිබඳ සලකන්නේ නැහැ ඒගොල්ලෝ හිතන්නේ සීලය කියලා කියන්නේ නෝන්ජල්කමක් නැති බැරියන්ගේ වැඩක්. සීලය රකින්නකොත් පසු පසු බානවා. සමාජයෙන් කොන් වෙනවා. ඥාතකකම නැති වෙනවා, යසස්සීකම නැති වෙනවා. ඒ නිසා මොන දේ කැප කරලා හරි ඒ ඥාතක භාවයේ යසස්සී භාවයේ සඳහා මේ කටයුතු කරන මිසක්කා මේ අපාව දෙන්නේ ආයෙ කොට ගන්න බැරි අඩුපාඩුවක් කියලා තේරෙන්නේ නැහැ. මෙන්න මේකට තියෙන දැනට ලෝකේ තියෙනවනම් මේ தත්වෙන් බේරෙන්න ලංකාව වගේ රටෙපැත්තෙන් බලනකොට මේ දහම් පාසලයි බාලදක්ෂ ව්‍යාපාරයයි විතරයි manussකම ඉතුරු කරන්න තියෙන්නේ. ඒ දෙකේ ආයෙසරය පුරුදු තාලතර දෙමව්පියන් වදින ගතියක්, අම්මට තාත්තට වදින ගතියක්, පරිසරයට ගරු කරන ගතියක්, ලද දෙයින් යැපෙන ගතියක්, ඡාම් බවක්, පරිසරයට කැළපෙන ගතියක් උගන්වනවා. අනික් සියර්ගෙම කරන්නේ මේ සීලය පුංචි කළ සලකලා විද්‍යාව උසස් කළ සලකලා එහෙම සලකන අයගේම අධ්‍යාපන ක්‍රමයකින් එහෙම සලකන අධ්‍යාපන සහතික දීලා උන් විසින් උන් වගේ කරමින් යන ලෝකයක් මට මෙච්චර ගැම්මවිලා තියෙන්නේ මහත් විද්‍යා අධ්‍යාපනය ලැබපු නිසා අපි සියලු ගුණ ධර්ම පැත්තක තියලා ඕක දිගේ ගියේ පුදුමාකාර ගැම්මකින් නමුත් මගට යනකොට නම් මට තේරුණා මේක නම් අම්මු ඔලමුට්ටලකමක් කියලා මේක නම් අමු මමු ඔල මොටලකමක් කියලා. නමුත් අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මේවා තේරෙන කොච්චර කල්යයිද? අපේ සංස්කෘතික අමාත්‍යාංශිකට මේවා තේරෙන කොච්චර කල්යයිද? අපේ දේශපාලනඥයන්ට තේරෙන්නේ මේ කොහිද මේ අමනියෝ ටික අඬ ගහන යන්නේ කියලා තේරෙන කොච්චර කල්යයිද? ඔය තරතරම් වල තියෙන ආර්ථික විශේෂඥයින් මේ ආර්ථිකේ නෙවෙයි ඕන කරන්නේ මනුස්සගේ බයලජ්ජාව කියලා තේරුම් ගන්න කොච්චර කල්යයිද? ඒව ගැන හයියෙන් කතා කරුවොත් එන්නේ තියෙන්නේ ඒගොල්ලන්ගේ නපුරු බලපෑමට ලක් වෙනවා. ඒ නිසා මේ සතිය වාර්තනා කියලා කියන විශාල විප්ලවයක්. පුංචි එකක් නෙවෙයි. අපි මේ සියල්ල ඇදගෙන යන්නේ. ওই ලක්ෂ කෝටි ගණන් බලවත් ඥානවන්ත ඥාතක යසස්සී කවුරු හිටියත් ඒගොල්ලෝ මොන තාලෙන් කියන්න හදුවත් උඹලෝ කොච්චර බයිලා භාවනා කරත් වැඩක් නැහැ. අපි තමයි ලෝකේ ප්‍රතිපත්තිය දන, අපි තමයි ලෝකේ මේවා විනිශ්චය කරන, අපි තමයි නව රැල්ලේ ඉන්නේ කියලා. අපිට කියන්න පුළුවන් උඹලා නව රැල්ලේ ඉඳලා කරන් දින අසහනයේ උපරිම කෙලවරට යන එකයි. උඹලා කරන්නේ පරිසරයේ අන්තිම කෙලසන එකයි. උඹලා කරන්නේ උඹලගේ චිත්ත දූෂ්‍ය තත්ත්වයටපත් කරන එකයි. අපිට ඉච්චර අවශ්‍යතාවයක් නෑ. අපි මේ පොළවේ ජීවත් වෙනවා. ලද්ද දෙයින් සතුටු වෙනවා. අපි මිනිස් වෙන සලකගෙන ජීවත් වෙනවායි කියලා පෙන්වන්න පුළුවන් මේ පිරිසට නන් නෙවෙයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ කරුණාකර දෙවෙනි પરම්පරාවට මේ පණිවිඩය දෙන්න. හැදෙන પરම්පරාවට මේ පණිවිඩය දෙන්න අපිට බුදුහාමුදුරෝ දීලා තිබු මේ සීලේක වටිනාකම දැන් මම ධර්මානුධර්ම ප්‍රතිපත්තියක වටිනාකම නැත්නම් සාමීච ප්‍රතිපන්නකතිය නැත්නම් අනුධම්මචාරීකම නොසලකා හිටියොත් gederදී ඒකාන්තෙම දරු යන්නේ අර පැත්තට. නොසලකා ඉන්න කෙනා ඇත්තට වුන් ඒ නපුරු පැත්තට එළවන්නේම gederින්මයි. ඒ මොකද Tamanටපත් වෙන්න බැරි තත්ත්වෙට Tamanගේ දරුවපත් කරලා ඒ මහාන් තත්ත්වකම ලබන්න, ඒ ඥාතක තත්ත්වය ලබන්න, ඒ යසසී තත්ත්වය ලබන්න අන්තිමට ඒ දරුවන්ගේ මේ දෙමව්පියෝ මැරෙනවා. ඔය අධ්‍යාපන ක්‍රමයේ එකයි ඉතුරුලා තියෙන්නේ හැම දරුවෙක්ම දෙමව්පියන්ට වෛර කරනවා. 100ට 100ක්. ඕගොල්ලෝ හැලියකුනේ නැඹිලින් වාගෙන හිටියට බිජු විතර දැම්බුවාට බොක්කේ තියාගෙන ඒක ප්‍රසිද්ධ කරුණු මෙව්වා. ඒ වගේම හැම ශිෂ්‍යයෙක්ම දෙව ගුරුවරුන්ට වෛර කරනවා. හැම සේවකයෙක්ව තමන්ගේ ප්‍රධානියාට වෛර කරනවා. හැම රටවැසියෙක්ව රජුටන්ට වෛර කරනවා. ඕක නෙමෙයි තිබුණ ක්‍රමේ. ඉස්සර තිබුණේ දෙමාපියන්ට මෛත්‍රී කරන, දෙව් ගුරුවරුන්ට මෛත්‍රී කරන, නායකයන්ට මෛත්‍රී කරන ක්‍රමයක්. ඒකට එන්න පාර තියෙනවා. පාර මකලා තියෙන. මොකද්ද මේ සීලයට නොසලකන ගතිය, ඉන්ද්‍රිය සංවරට නොසලකන ගතිය, බයලජ්ජාවට නොසලකන ගතිය, මුලින්ම කියනවනම් සතිය නොසලකන ගතිය. මේක නැවතත් මතුවෙච්ච ගම බලන gedaraක සාමෙ කොච්චර එනවද කියලා gedara එකෙක් භාවනා කරනවා. ඔක්කොමලා භාවනා කරන්න ඕනේ ඒක මුළු පන්තියක එකෙක් භාවනා කරනවා. ඒක ඔෆිස් එක එකෙක් භාවනා කරනවා නම් ඒකේ පුදුමාකාර හොඳ වාහනයකට හයිකටු ෂොක් ඇබ්සෝබරයක් වගේ ඕනින ශක්තියක් උරා ගන්න පුළුවන් ඕනින කම්පනයක් උරා ගන්න පුළුවන් එනිසා මේ සතිය කියන ධර්මය නැත්නම් සති සම්පජඤ්ඤය හරහායන මේ බයලජ්ජාව ඉන්දිය සංවරය ඒ ප්‍රකාරට එන සීලේ නැත්නම් ධර්මාන ධම්මරුද්ධියේ මුල්ම කොටස තාමත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් ගතිය තට ඒ ගතියට කට ඇරලා කියන්න පුළුවන් බෞද්ධ සංස්කෘතිය කියලා. හැදියාව කියලා. මහාත්ම ගතිය කියලා. ඒ දේ අපි නිමි પરම්පරාවක් වෙන්න දෙන්නේ නැතුව මේක අපි පුළුවන් තරම් උත්සාහ කළ එක රහකලා ඊගාව પરම්පරාවටත් රත්තරම් මන්දේශික තියලා රිදී වන්දේශික තියලා දෙන එකක් වගේ පූජා කරන්න පුළුවන් නම් අපි එතකොට උන් වෙනුවෙන් ශාප ලබන්නේ නැහැ. ඉන්න ඉන්න දරුවන් වෙනුවෙන් ශාප ලබන්නේ මොකද අපි පුළුවන් තරම් ඒක අත්පත් කරන්න හදනවා. නමුත් අපේ අම්මලා අප්පච්චිලා මැරුණේ ඒක අපිට දීලා නෙමෙයි. මොකද ඒ પરම්පරාවට තිබුණේ නැහැ. ඒ දවසකට මේ වගේ භාවනා ක්‍රම තිබුණේ නැහැ. මේ වගේ සත්‍ය ගැන කතා කරේ නැහැ. මේ වගේ ප්‍රසිද්ධිය කරන්නත් බෑ. දැන්ටත් හරියට අකුල් හෙලනා ඉන්නවා මේකට. ඒ කාලේ තිබුණ අකුල් හෙලන ගතිය විතරයි කොච්චරද කියනවනම් ඒ වෙනකොට විශේෂයෙන් 1956 ඉස්සරලා අද කාලේ කවදාවත් භාවනා කරන්න බෑ. භාවනා කළා කිසි ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ කියන එක ජාතික මතයක් වෙලා තිබුණා. භාවනා කියන්නේ කරන්න බෑ. භාවනා කරනවා නම් මුළු ත්‍රිපිටකයම දැනගෙන සම්පූර්ණ විනයගරුක වෙලා තියෙන්න ඕන නැත්නම් භාවනා කරන්න බෑ. භාවනා කරන්න ඕනේ නම් අරණ්‍යගත වෙලා පැවිදි වෙන්න ඕන නැත්නම් භාවනා කරන්න බෑ. භාවනා කළත් දැන් කරන්න පුළුවන් චතුරාර්යක භාවනා විතරයි ඒක ඊගාවට එන බුද්ධ ශාසනයේ මොන්ටිසෝරි පන්තිය කරත හැකියි. දැන් උසස් පෙළට යන්න බෑ. මේ ටික තමයි ඔය පහුගිය අවුරුදු 60 ඇතුළත වෙනස් වුනේ. අපි තමයි ඒක සාක්ෂි දුන්නේ. ඒක සාක්ෂි උනේ අපි අපේ પરම්පරාව ඉස්සරහා මේක සිද්ධ උනේ. මෙතන ඉන්න ඊට වැඩි වයස තියෙන ඕනම කෙනෙක් දන්නවා ඊට අවුරුදු 50කට 60කට ඉස්සලා කොයි තැනක ඉඳලාද අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක නිසා ඒ දන්න පිරිස තේරුම් ගන්න පිළිස ඒ යන පුංචි ප්‍රවාහයට එහෙම නැත්නම් යන ධර්මානු ධර්ම ප්‍රතිපදා ප්‍රවාහයට එකතු වෙන පළවෙනිම සමාජික පත්‍රය තමයි තම සමාදන් සමාදාය සක්කති සික්කති සික්ඛාපදේසු ශික්ෂාපද සමාදන්ව රකින්න. එච්චරයි වැදගත් දෙය. ඉන් එහාට ශික්ෂාපද හරියට රැකෙනවා නම් එහෙම නැත්නම් ඒකට ආඩම්බර වෙනවා නම් මම මෙට වෙන වෙන මොනවත් නැහැ මට තියෙන ආඩම්බරේ තමයි මම වෙනදා තිබුණට වැඩිය මම සීලවන්තයි සීතලයි හික්මිච්ච හැදිච්ච මහත්ම ගතිය ඇති සදාචාර මිනිසෙක් වෙනවා කියලා දන්නවනම් ආෝයි ඒ යන ගමන වළක්වන්න මොනම දෙයකින්වත් බෑ අනිත් එක ඒ මත ඉඳගෙන තමයි අපිට ඉතුරු වැඩ කරන්න පුළුවන් වෙන්නේ ඒක නිසා ඒ බුදුකෝ සාම්ද්‍රුලිය ආපු ඒ විසුද්ධි මාර්ගයේ තියෙන සීලේ පතිඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවය. ආතාපිනි පකෝ භිකු සෝයිමං විජටේ ජට. මේක ජටා සූත්‍රයේ සංයුත්නිකය සඳහන් කරලා තියෙනවා. මෙච්චර ඇතුළත් යට පිටත් යට වැටලා තියෙන මේ ලෝකේ බුදුරජාණන්සේ ළඟට ඇවිල්ලා දේවතාවෙක් කියනවා මේ ඇතුළත් ගැට පිටත් ඇටලා තියෙන ලෝකේ මේ කොහොමනම් මේ ගැට ලියන්දෝ මට කියලා දෙන්න නිදුකානන් වහන්සේ කියලා දෙයයන් පේනවනේ හොඳටම මේ අපේ ඇතුලේ හිතේ ගැට වැටෙන හැටි. මොන දේ ආවත් අපි ඉතින් පශ්චාත්තාප වෙනවනේ. මොන දේ ආවත් අපි අසහනෙටපත් වෙනවනේ. තැවෙනවනේ. ඒක ඉතින් හැම හිතකම පැහෙනවනේ. ඊට පස්සේ එවැනි හිත දෙකක් එකතු වෙච්චම කොයි වෙලාවෙත් ගහ ගන්නවනේ. පුදුම ජටාවක් නෙදී අන්තෝ ජටා බහි ජටා. ජටාය ජටිතෝ පජා. මේ ප්‍රජාව බබුස්තන වඩක පැටලිච්ච එකෙක් වගේ. පැටලිලා ගත කරනව කොහොමද ගලවන්නේ කියලා. ඉතින් බුදුරජාණන්සේ දෙයන්නාසේ දීපු ක්‍රමයටම ඒ ලයයටම උත්තර දෙනවා සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ. ප්‍රඥාවන්ත මනුස්සයා සීලේ පිහිටනවා. දුවන මතක තියාගන්න ප්‍රඥා නැත්තම් සීලේ නෝන්ජල් කරලා සලකනවා. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. ඒ මතේ ඉඳගෙන චිත්ත භාවනා ප්‍රඥා භාවනා කරනවා. ආතාපි නිප්පකෝ බික්ඛු ඒ විදිහට කෙලස් තරණ තවන වැර ඇති ආතාපි නිප්පක කියලා කියන්නේ ශිල්පීය ඥානියත් ආව භික්ෂුව මේ ගැටේ ලියනවා මේ මේ මේ ගාථාවේ ඥානය කියන වචනේ තුම්පලක සඳහන් වෙනවා. උප්පත්ති ඥානයක් තියෙන්න ඕනේ. වඩන ඥානයක් තියෙන්න ඕනේ චිත්ත ප්‍රඥා භාවනා හරතේ ඊට පස්සේ ශිල්පීය ඥානයකින් අපි උප්පත්තියෙන් ගෙනාපු ටික ඔප්නම් වන්න ඕනේ. අනේ ඒ කෙනෙකුට විතරයි සීලේ පදනම් වෙන්න ඕනේ පදනම් වෙච්ච සීලෙන් ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැත්නම් සීල ශික්ෂාව පුරණ ගමන් සීල ශික්ෂාව දියුණු කරන ගමන් ඒක සාධාරණීකරණය කරන්න. මට මේ මෙන්න මොන්නම ආඩම්බරයක්වත් ඕනේ නැහැ. මට තිබුණට ඉතින් සිල්වන්ත වෙන්න තියෙනවා. ඒක තමයි මගේ ඥානය කියලා තේරුම් ගන්න ඒ සාමාන්‍ය උප්පත්ති ඥානෙ විතරක්ම අපි පෙර ආත්මෙන් ගෙන අප එකක් කියලා කියනවනේ එකක් වෙන අපි කියනවනේ කර්මේසා කර්මඵලියන අපි ඉපදෙනකොටම යම් යම් ඥාන මට්ටම් තියෙනවා ඒකට කියන්නේ සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ ප්‍රඥාවන්ත නරයා චිත්තම් පඤ්ඤංච භාවයන් ඒ මත ඉඳගෙන ඒ ලැබිච්ච මූලික ඥානෙ මත ඉඳගෙන චිත්ත භාවනා ප්‍රඥා භාවනා වඩනවා ඒක අපි භාවනා කරනවායි කියලා කියනවා. එතකොට මේ උකහා ගන්න ඥානය, එහෙම නැත්නම් ඒවට කියන පාටිහාරීය ඥානය කිය. ශිල්පීය ඥානය, ප්‍රායෝගික ඥානය අනුව තමයි ආර මූලික සංසාර මට්ටමින් ගినాපු ඥානය උසස් කරන්නේ. මේ තේරෙටම සිල්පදේ ඊටම වැදගත් වෙනවා. ඉතින් ඒකයි මේ වගේ වැඩමුළුවක් පටන් ගන්නකොට ශීලයක පිහිටවලා ඒ අනුග්‍රහිත පහෙන් සීල අනුග්‍රහිතේ මුල් කරගෙන කටයුතු කරන්න යනවා. ඒකෙදී දැන් මේ එනකොට මේ අත්තන්න කියනවනේ මේ මේ මේ විවස්ථා ටිකක් තියෙනවා. අනුව යන්න ඕනේ කියලා. මේ විවස්ථා ටික බටහිරට දුන්නට පස්සේ කරන විප්ලව දන්නවනම් ඒගොල්ලෝ හැම එකටම අහනවා ඔය විතර භාවනා කරන සිල් සුදු අඳින්න ඕනේද? බාපනේ දාන්න ඕනේද? ඉඳ ගන්නකොට උපාසකම්මලා උපාසක මහතුරු වෙන් කරන්න ඕනේද? රැට නොකා ඉන්න ඕනේද? පුදුමාකාර ප්‍රශ්න ඇහිලක් අහන. ඒ කියන්නේ ඕක ඥානය නම් රැට ගාව මොකද ප්‍රශ්නේ? ඕක ඥානය නම් ඥානපරි පටලවිලා හිටපුවා මොකද ප්‍රශ්නේ? ඕක ඥානය නම් අත දිගටම අඳින්න ඕනේ නෑ උඩට ඇඳින්න නැතුව හිටපුවා මොකද ප්‍රශ්නේ? ඕක ඥාණයම නම් සිල්පද මොකක්ද අවශ්‍යතාවය? ඉතින් අර බුදුහාමර කරන එකක් එකක් අයින් කරලා බලන්න කියලා අනිත් පැත්තට ඒ වගේ තමයි ඒගොල්ලෝ බලනවා මේ ඥාණය නම් ඉතුව නැතුව කරන්න පුළුවන් වෙන්න එපායි කියලා. ඒ නිසා බෝධිහාමුදුරුවෝ නිතරම ලියනවා මේ බටහිරට කතා කරනකොට විපස්සනාව නෙවෙයි උගන්වන්න ඕනේ සිල්පද ටික. ඒක තේරුම් ගන්න ඉතාමත්ම දශම ස්ථාන ගාණක් 100කට. හැබැයි හරි ඔක්කොම විපස්සනාව දන්නවා. ඒ සමීකරණ ටික දන්නවා. කටපාඩම් කරලා තියෙන ඔක්කොම දන්නවා. හැබැයි නිකමඩ හරි කිව්වොත් මේකට සඳහා රැට නොකයින්න ඒක බෑ. රැට නොකයි හිටියට රැට කවයි කියන මොකෝ අපාය යනවයි. කෑවට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ මේ ඒ භාවනාව පාවිච්චි කරනකොට තමන් සැදී පැහැදී හිටින ගතියෙන් කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා ෂෝක් එකට බලතැයි. අපිට භාවනා පිටසාවේ කොළඹින් නම් ඒක බයිලාවක්. ගමෙන් නම් වෙන බයිලාවක්. ඒගොල්ලෝ ඊවට දක්වන ආකල්පවල පැහැදිලි වෙනසක් තියෙනවා. ඒකෙන් පේන්න තියෙනවා පටන් ගන්නකොටම ඒ සීලෙන් දක්වන ප්‍රතිචාර වගේක් තියෙනවා. භාවනා කරගෙන යනකොට ඒක වෙනස් වීමකුත් තියෙනවා. ඒව අතර එක එක ආරයන් තියෙනවා. ඉතින් සම්පූර්ණ සම්ප්‍රදාන කුල වෙනකොට පටන් ගන්න ඕනේ. මේ පුළුවන් නම් කපන් බැන්න කපන් මෙච්චරයි කියන්නේ. එහෙම කරන්නත් බෑ. යම් යම් ප්‍රදේශයකට ඒ අයට ගැළපෙන විදියට හැඩ ගැහුණට කමක් නැහැ. මොකද භාවනා කරගෙන යනකොට සමහරු ඒකට අනුයාත වෙලා වෙනස් කිරීම කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා කෙනෙකුට කියන්න බෑ මේක මෙන්න මේ මේ තියෙන අයට විතරයි භාවනා කරන්න පුළුවන් අනික් අයට බෑ කියලා. මෙන්න මේ දේ තේරුම් ගන්න පුළුවන් භාවනා කරනකොට කරනකොට සිල්පද විශේෂයි අපි දක්වන ප්‍රතිචාරයේ වෙනසක් ඇති වෙනවා. ඒ නිසා පටන් ගන්නකොට කොතනින් පටන් අරගත්තත් ඒ ඇති වෙන වෙනසට ඉඩ දීගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඒ කෙනාට සාසනීය ව්‍යාප්තියක් වර්ධනයක් දක්ව ගන්න පුළුවන්. ඒක නිසා ස්ථිරව කියන්නේ නරකයි අර කලින් තිබුණ නීජෝගේ මේක සඳහා හැම කෙනෙක්ම ආරණ්‍ය ගත වෙලා පැවිදි වෙලා ත්‍රිපිටකය දැනගෙන විනයධර වෙලා තමයි භාවනා කරන්න ඕනේ කියන මතාවොත් මේක නිමි પરම්පරාවට යනවා. එහෙම නැතු නෑ නෑ මොකක්වත්ම ඕනේ නෑ කිසිම ශික්ෂාපදයක් ඕනේ නෑ ඕන තැනක පටන් ගන්නකොත් ඒකාන්තයකට. මෙන්න මේ අන්ත දෙකට යන්නේ නැතුව මැද ඉඳගෙන මේක බුදුරජාණන් වහන්සේ සීලයේ සඳහන් කරනකොට සඳහන් කරන්නේ සීලය අදි සීලයක් බවට පත් කරගන්න නිතරම කල්පනා කරන්න කියලා. නිකන් සාමාන්‍ය නිදර්ශනයකට කියනවා නම් පංචිල් පද පහරකට ගිහියා භාවනා වැඩමුළුවට අවශ්‍ය අටසිල් සමාදන් කරනවා. ඊට පස්සේ අටසිල් හොඳට තේරුම් අරගෙන ඒක නවසිල් දසසිල් වලටපත් කරගෙන පුළු පුළුවන් එක පැවිදි වෙනවා. සාමනීර වෙනවා. පුළු පුළුවන් එක උපසම්පදා වෙනවා. පුළු පුළුවන් එක දුතාංග රකින්නවා. අන්නේ විදිහට නිට්ටරෝම සීලය වෙනස් කරන පැත්ත බලීම ඒක තමයි පාටිහාරීය ඥානය කියලා කියන්නේ. මෙන්න මේ සීල ඇති. මේකයි භාවනාවට ඕනේ කරන්න කියලාම හතරස් මොකක්වත් මේකේ නෑ. අන්න එහෙම වෙනසක් Tamange අවුද්ගිරික ජීවිතේ වෙන්නේ නැත්තම් භාවනාව ඇනහිටලා. එන්නේ එන්නේ එන්නේ Tamante ඒ සීලය පිළිබඳව දියුණුවක්, අගයක්, ආඩම්බරයක්, වටිනාකමක් සිල් ලකිනායකරේ ගෞරව සම්ප්‍රයුක්ත ගතියක් නැත්නම් මාව මගේ තියෙන අගේ මනින්න පුළුවන් වෙන්නේ ඊට වැඩිය අද කොච්චර සිල්වන්තද කියන එක පිළිබඳව තමන්ට තක්ෂිරුවක් නැත්නම් බූරුවන්ගේ පිටේ හකුරු පැටවෝ වගේ තමයි. ඔය කොච්චර භාවනා කරත් මොනවක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා භාවනා කරන්න කරන්න කරන්න සීලේ දිහා වෙයි ඇති වෙන මේ පුංචි නැමිච්ච ගතිය, මෙලෙක් වෙන ගතිය, හැඩ ගැහෙන ගතිය සම්පූර්ණ ආචාර ධර්මයක්. ඒක සම්පූර්ණ සමාජ ධර්මයක්. ඒ නිසා එක්කෙනෙක් භවනා කරත් ඒකේ ගුණය සමාජයට තියෙනවා. මේ මුළු ලෝකෙම සිල් රකින්න ඕනේ නෑ ලෝකෙ වෙනස් කරන්න. හොඳට බලවත්ව සිල් රකින්න එක්කෙනෙකුට පුළුවන් මුළු ලෝකෙම වෙනස් කරන්න. ඒ තරම් ගැම්මක් මේකේ තියෙනවා. ඒක නිසා හිතන්න නරකයි මේ කරන පුංචි කොන් වෙච්ච සීමා වෙච්ච සටනක් කියලා. Taman ඒ කරන වැඩපිළිවෙලෙන් ඇතිවෙන ඒ කම්පන වේගය එහෙම නැත්නම් ඒ ඇති කරන ජවය ඊට වැඩිය අද අවශ්‍යයි. මොකද නන්නතර ලෝකයක් තියෙන්නේ. ඒ ලෝකේ යන්නම ශිල්පත කඩන පැත්තට. ඒ නිසා කවුරු හරි භාවනා තමයි භාවනා ගැන තමයි අපි මේ කතා කරන්නේ. නමුත් ඒකට ලැබෙන මූලික සුසුකමක් වශයෙන් සීලේ දියුණු කරන පැත්තකට කල්පනා කරන්න ගත්තොත් ඒක උඩ ඉන්න දෙයියොත් වදිනවා. බ්‍රහ්මියොත් වදිනවා. මිනිස්සු විතරක් නෙවෙයි. ඇත්තට මිනිස්සු වෙන්නේ අන්තිමට වදින්නේ. ඒ මොකද මිනිස්සුන්ට පේන්නේ සිල් ලකින මිනිස්සු නෝන්ජලෙක් විදියටනේ. නෝ දෙයයන් බුදුන්ට ඒක පේනවා. ඒක නිසා උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් මේ ලෝකේ රවට්ටන්න මූනිච්චාවට කරන එකක් නෙවෙයි. සති සම්පජඤ්ඤේ යුක්තව බයලජ්ජාමේ යුක්තව ඉන්ද්‍රිය සංවරේ යුක්තව මේ සීලය පිළිබඳ අපිට පුංචි හරි කමන්නේ තිබුණට වැඩි ආගයක් ආඩම්බරයක් තිබුණට වැඩිය ලෙන්ගතුකමක් එන්න පටන් ගන්නවා නම් අපේ කිත හැකි අපි සත්පුරුෂ ධර්ම වැඩෙනවා සත්පුරුෂ ආශ්‍රය සිද්ධ වෙනවා ඉදිරියට යනවා. අසත්පුරුෂ ධර්ම වල අඩුවීමක් සිද්ධ වෙනවා. ඒකේ හොඳට තේරෙනවා මේ භාවනාවේ බාහිරේ ඇතුළත බාහිර දෙකේම ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඒ හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ ඒකට සුදුසුකම් වැඩි කරගන්න එක. ලොකු සංසිඳනකොට නම් කිව්වේ හිත අලුත් කරගන්නවා කියන්නේ. සීලය පිළිබඳ නැවත කල්පනා කරන්න කරන්න මෙරිලා ප්‍රතිච්ඡ කෙනෙක් වාටපත් වෙනවා. අනේ මැරලා ඉපදිච්ච ගතිය දැනෙන්නේ නැත්නම් පරියන්කයක් පරියන්කයක් පාසා. Tamanට තේරෙන්නේ නැත්නම් සක්මනක් සක්මනක් පාසා. කොච්චර සූත්‍ර පිටිකේ කටපාඩම් කරත් ඔය කොච්චර මොනවද තිබ්බත් ඇති වැඩක් නැහැ. ඒ නිසා උත්සාහ කරන්න බලන්න ඒක ඇඟට වද්දා ගන්න. ඒකෙන් හිත අලුත් කරගන්න. හිත අලුත් කරමින් ඒ පරිතද කිරීම තව තව කෙරෙන්නේ සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් නැත්නම් මේ අනුධම්මචාරී එහෙම නැත්නම් ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ සීල ශික්ෂාවෙන් එහාට ගිය කොටස් ඉතින් අද දවසේ සෑහෙන වෙලාවක් මේ වෙනකොටත් ධර්ම දේශනා සඳහා අරගත්ත නිසා මම මෙතනින් ධර්ම දේශනා නැත කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය අනුව බුදුහාමුදුරුවෝ පෙන්නේ අසපුරුෂ ධර්ම තවදුරටත් සාකච්ඡා කරමින් අපි උත්සාහ කරමු ඉස්සරහට මේ විදිහේ හිත අලුත් කරගත්ත මේ විදිහේ නැවුම් බවක් ඇති කරගත්ත හිතක් කොහොමද මේ නැවුම් බවේ අලුත් ගතිය හිත අලුත් වෙන ගතිය සමාධියට යොමු කරවන්නේ කොහොමද ඒක ප්‍රඥාවට යොමු කරවන්නේ කියලා ඉතින් මේ තාක් විස්තර කරන ලද කරුණු වලින් සීලයක පිහිටි පිරිසක්ටයි මේ ධර්ම දේශනා කරන්නේ ඒ කරගෙන යන වැඩ පිළිබඳ ඇති ශ්‍රද්ධා වීර්ය සති ආදී ධර්ම දියුණු කරගෙන කරන වැඩේ අලුත් හිතකින් කරලා ඉදිරියට කරන්න තියෙන සමාජ ශික්ෂා ප්‍රඥා ශික්ෂා සඳහා අලුත් හිතක් අලුත් ධෛර්යයක් මේ ධර්ම දේශනාව වෙනුත් සියලු දිනාට අත්පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දිනාටම සනසි මොදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා